හැමෝටම තෙරුවන් සරණයි අපි අද සාකච්ඡාව පටන් ගමු ඒ කුතුම ඉස්සරලා මම හිතන්නේ අපේ දරුවත් මහත්තයා පොඩි මේ අස්ථාපාදයෙන් පෙරනවා කියලා මට පොඩි ආරංචියක් ප්‍රකාශ කළා අපි එතුමාට මේ මෙච්චර ඇත්තටම මේ ඇත්තටම සතර ගැන කලකිරෙන්නමයි මාර්ගයෙන් කරන්න පුළුවන් උපරිම උත්සාහය දරලා මේ වගේ මෙච්චර පින් කරන කට්ටියට මේ මේ අටලෝ දහම ඒ කියන්නේ මේ ජරා ව්‍යාධිය තියෙන දේවල් එනවද ඒ කියන්නේ අපි දන්නවා ඇත්තටම පෙර කරපු කර්ම නිසා තමයි එහෙම විපාක සිද්ධ වෙන්නේ හැබැයි අපි අර කියනවනේ මෛත්‍රියෙන් කරුණාවෙන් ඒවා වළක්වන්න පුළුවන් කියලා ඒ වැළැක්වීම තුල පවා තවත් සමහර කර්ම ඒ ඵල දෙන්න සිද්ධ වෙනවා අපිට හැම දිනකටම. ඒ කියන්නේ අපිත් ඇත්තටම ඒ කියන්නේ අපි හැම වෙලෙම අපි හිතන්න ඕන මේ දැන් අද දළුවත් මහත්තයට ඒ ඇස් රෝගය තිබුණා වගේ මමත් මේකෙන් ගැලවිලා නෑ. මටත් හෙටත් මට මේ දැන් මේක ඉවර වෙන්න ඉස්සරලා මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඉස්සරලා ඇස් රෝගය හැදෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේක තමයි සංසාරේ. මේක තමයි මේ අපි හැමෝම අල්ලගෙන ඉන්න. අපි නිත්‍යයි සුඛයි, නිත්‍යයි සැපයි ආත්මයි කියලා මේ අල්ලගෙන ඉන්න. මේකෙන්ම ගැලවෙන එකම තමයි කියන්නේ මේ ජාතිය නැති කිරීමම තමයි මේ ලෙඩ රෝග එනවා කියන එක කවදාවත් අපිට නවත්තන්න බෑ ඒක නිසා ඒකම මම හිතන්නේ ඒ නිමිත්තම දලුවත් මහත්තයාගේ ඇස් රෝගියම අපි නිමිත්තක් කරගෙන අපි අපි අපිත් ඒ වගේම දලුවත් මහත්තයත් මේ සංසාරයෙන් ගැලවෙන්න වහවහ ඒ කියන්නේ ඉසගත් මේ ඉසගිනිගත් කෙනෙක් ධර්මය ඉස්සගෙන ගත්තාසේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ හොයන්න කියන එක අපි තවදුරටත් සාක්ෂාත් කරගමු ඒ වගේම අපි ඉතා ඉක්මන් අපි මේ කරන කරන යහපත් ක්‍රියාවලින් මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් අප්‍රමාණයට යන ගමනේ දී අපි කරගන්නා වූ සියලුම කුසල් බලයෙන් දලුවත් මහත්තයා මේ තියෙන රෝග පීඩා කරදර අඩුවි මේ තව තවත් සාසනයකට කරන සේවය තව තවත් දුරට කරගෙන යාමට එතුමාට චිත්ත ශක්තිය කායික ධෛර්යය ලැබේවා කියලා අපි ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරමු. සම්මා කාටත් එහෙම කවුරුත් එහෙම හිතා ගන්න. ඒ වගේම අපි එදා ඇත්තටම කතා කරා මේ ග්‍රන්ථ ගැන. ඒ ග්‍රන්ථ ගැන කතා කිරීමේ දී ගොඩාක් කරුණු මතු වුණා. ඒ වගේම අපි ඇත්තට මේ ඒ ග්‍රන්ථ කතාවේදී අපි තව පොඩ්ඩක් ඔය ග්‍රන්ථ ඔය ග්‍රන්ථ ටික නැති වෙන්නේ මේ අපි මම හිතන හැමෝම වගේ දන්නවා මේ සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් කියන එක. ඒක නිසා මේ ඒ විරිය කියන්නේ ආතාපි සම්පජානෝ සති සතිපට්ඨාන සූත්‍රය කියනවා වගේ ආතාපි. ඒ කියන්නේ මේ විරිය අපි එක එක තැනට කඩනවා එක එක වෙලාවට එක එක තැනට කඩනවා දැන් මේ සතර සතිපට්ඨානේ ඒ සතර සතිපට්ඨානේ මේ අතර මේ ආහාර හතර ගැන කතා කරනකොට අපි අර පළවෙනි පාරට ඒ කියන්නේ රූපයේ කබලින්කාර ආහාර පාරට පළවෙනි විරියත් ඒ වගේම දෙවෙනි විරිය තුන්වෙනි විරිය හතරවෙනි විරිය විඥාන පාරට අපි කැඩුවට මේ විරිය කියන එක විරිය සතිය වගේ දේවල් මේ හැම තැනම මේක තියෙන්න ඕන කියන එක හොඳට මතක තියාගන්න. ඒ එක එක තැන්වල අඩු වැඩි බව අනුව තමයි එතන මෙන්න මේකයි මෙතන වැඩ කරන්නේ මේ පළවෙනි විරිය මෙතන වැඩ කරන්නේ මේ දෙවෙනි විරිය වැඩිපුර මෙතන වැඩ කරන්නේ තුන්වෙනි විරිය මෙතන වැඩ කරන්නේ හතරවෙනි විරිය කියන එකේ විරියක් නැතුව ඒ කියන්නේ අපි හැමෝම දන්නවා මේ ආරම්භක විරියක් නැතුව මේ අපි හැමෝම මෙතෙන්ට මේ සහභාගී වෙලා තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඒ ආරම්භක විරියක් ඇති නිසා යම් කිසි ප්‍රමාණයකට අපි අපේ ප්‍රමාණයට අපි දෙප මේක මේ ඉවරයක් නෑ මේක මේ කොච්චර මේ කාම ලෝකේ මේ සැරිසරුවත් මේක ඉවරයක් නැහැ කියන එකේ යම් අවබෝධයක් යම් කිසි දෙයක් ඒ කියන්නේ ජරාව ව්‍යාධිය මරණය දැකපු දැකලා යම්කිසි මේකේ අවබෝධයක් ලබා ගත්ත නිසා තමයි මේ ආරම්භක දිවියෙන් මම මේක මම මේක පස්සේ යන්න හොඳ නෑ මම මේක පස්සේ මම මෙහෙම සිතුවිලි ඇති කරගන්න හොඳ නැහැ කියන මේ අපි අර නිත්‍යයි සැපයි ආත්මයි කියන එක මේ මමයි මේව කරන්නේ මේ මටයි මේ සැප තියෙන්නේ මටයි මේ දුක හම්බ වෙන්නේ මමයි මේ දේවල් නිත්‍යයි කියලා අරගන්නේ ඒව මම කියන සංකල්පය ගොඩාක්ම වැදගත් වෙනවා මේක මේ වෙන්නේ ඒ වගේම අර ග්‍රන්ථ ගැන කතා කරනකොට ඒක හරිය වැදගත්. ඒ ඒ ටිකත් Taman ටිකක් අර මේවෙන් කොහොමද ගැලවෙන්නේ කියන එක අපි අර සමුදේ විතරයි බැලුවේ. ඒ අස්තංගමයේ පැත්තට යනකොට කොහොමද ඒක වෙන්නේ කියන එක කවුරුත් පොඩ්ඩක් හිතලා බලන්න. ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි මේ ඉදිරියේදී මේ ඉදිරියට කරන මේ සාකච්ඡාව Tamanට අවස්ථාවක් ලැබුණා මේ ඒක කරන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා අහන්න අපි දන්න ප්‍රමාණයෙන් මම හැමදේම හැම වෙලේම කියන්නේ මම ගුරුවරයෙක් නෙමෙයි මට ගොඩක් දේවල් දේවල් මගේ හිතේ තියෙනවා ඒක නිසා ඒ දෘෂ්ටින් කපා ගන්න. ඒ කියන්නේ මම කියන දේ හරි කියලා හිතන නිසා තමයි මම කියන්නේ. ඒක කරුණාවෙන් පහදලා දෙන්න මෙන්න මෙතන මෙහෙමත් හිතන්න පුළුවන් කියලා. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි කල්යාණ මිත්‍ර ශ්‍රේවණයයි ඒ ඒ එකකින් අදහස් වෙන්නේ. ඉතින් අපි මේ අද දවසේ අපි කතා කරගත්ත විදියට මම ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙනවා මේ අගති ගමන් හතරෙන් දෙකක් සාකච්ඡා කරලා අපි මේ සාකච්ඡා මණ්ඩපයට යොමු යමු විවිධ අදහස් පිණිස විවිධ ප්‍රශ්න ඒ කියන්නේ අදහස් හෝමාරු කර ගැනීම පිණිස. අපි පළවෙනියටම ගමු මේ පළවෙනි පාරේ කියන්නේ කබලින්කාර ආහාර පාරේ තියෙන මේ අගති ගමන අපි කවුරුත් දන්නවා මේ ඡන්දේ ඒ පළවෙනි පාරේ ඡන්දයෙන් අගතියට යනවා කියලා තමයි එතන සඳහන් වෙන්නේ. අපි මේක චූට්ටක් මොකද්ද මේ අගති කියන එකේ මේ මේ ඒ කියන්නේ රූපය අල්ලගෙන ඊට චුට්ටක් උඩට ගියොත් ඒ ඒ කියන්නේ මේ අර විඥානේ අපි කවුරුත් දන්නවා මේ විඥානය කොහේ හරි බැස ගන්නවා. ඒ කියන්නේ මේ විඥානේ නාමේ හරි රූපේ හරි අර මේ උණබට උණබට මේ පඳුරු දෙකක් වගේ උණබට පඳුරු දෙකක් වගේ මේ දෙක නාමයයි රූපයයි. අර මතක් කරගන්න හොඳට මේ අන්ධයයි කොරයයි. ඒ කොරාට යන්න බෑ මේ ඇස් කෙනුනට අන්ධයට පාති මුලට එයාට ඉස්සරහට යන්න බෑ. ඒ කොරගේ යන්නේ කොරයි අන්දයයි වගේ දෙන්න එකතු වුණොත් මේක කරන්න පුළුවන් අන්න ඒ වගේ තමයි නාම රූප විඥානය දකින්න ඕන. නාම රූපයි විඥානය දකින්න ඕනේ. ඒ වගේ මෙන්න මෙතන හොඳට මතක තියාගන්න මේ විඥානයේ පවතින නම් ඒකට හිතක් ඒකට යම් කිසි ප්‍රමාණයක ගයක් අපි හදලා දෙන්න ඕනේ. ඒක එක්ක රූපේ බහිනවා එහෙම නැත්නම් වේදනාවේ බහිනවා එහෙම නැත්නම් සංස්කාරවල ඒක වගේම විඥානීය ඔය කොහේ හරි ඔය කියන තැන්වල ඒ කියන්නේ නාම රූපයේ බැහැගෙනම තියගන්න ඕන නැත්නම් ඒ විඥානය එතනින් ඉවත් වුණොත් ආයි මේක ටිකක් ගැඹුරු ධර්මයක් ඒක නිසා වැඩිපුර මේක කරන්න එපා මේ විඥානය බැහැපු තැන අනුව විඥානය ඒ වෙලේ බැහැලා තියෙන තැන අනුව තමයි ඊට පස්සේ මේ අගතීන්ට අපි යන්නේ. ඒ කියන්නේ විඥානයේ රූපය තුල බැහැගෙන තිබුණොත් රූපය තුලම අපි මේ රූපය සුබයි කියලා අරගෙන තිබුණොත් රූපෝපක උපක විඥාති වලින් ඒ විඥානයේ ඒක බැහැගෙන තමයි අපි ඡන්දයෙන් අගතියට යන්නේ. ඡන්දයෙන් අගතියට යනකොට හොඳට මතක තියාගන්න අපි කරලා තියෙන්නේ මොකද්ද උඩ ඉඳලා ඒ කියන්නේ සතර කබලින්කාර ආහාරේ විපල්ලාස වල ඉඳන් ඒ කියන්නේ සුඛයි කියලා ගත්ත තැන ඉඳන්ම ඒක උපාදාන කරගෙන ඒක යෝගයක් වෙලා ග්‍රන්ථ වෙලා ආශ්‍රව වෙලා ඕග වෙලා මේ රාග සල්ලයක් බවට පත් වෙලා ඒ වගේම ඊට පස්සේ රූප උපග විඤ්ඤාප්තියක් බවට පත් වෙලා තමයි මේ අගති ගමන යන්නේ. මේ අගති ගමන යනකොට හොඳට බලන්න මේ මේ අගති ගමනේ අනිත් පැත්ත බැලුවොත් ඒ කියන්නේ අප්‍රමාණය වඩන එකයි කරන්නේ මෛත්‍රියෙන් අප්‍රමාණය අපිට ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ අපි හැම වෙලෙම අපි රූපය වේවා වේදනාව වේවා සංඥාවල් වේවා සංස්කාර වේවා මේ අල්ලන ඇල්වි ඔක්කොම අල්ලන්නේ අපි ප්‍රමාණ කිරීම නිසා මේ මහා වේදල සූත්‍රය එහෙම හොඳට බලන්න සරියුත් හාමුදුරුවෝ මේ විස්තර කරනවා ඒක මේ මේ අපි මේ ප්‍රමාණ කර රාගය ප්‍රමාණ කරන නිසා, මෝහය ප්‍රමාණ කරන නිසා, ද්වේෂය ප්‍රමාණ කරන නිසායි අපිට මේ ප්‍රශ්නය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අර එක කහමලක්, කහමල් දෙකක්, කහමල් 10ක් තියෙනකොට අපිට ඒක හරි දකින්නවා හරි වැදගත් ඒ මා කහමල් යායක් කියනකොට ඒ වගේ අපිට එච්චර මේ තණ්හාවක් එන්නේ නැහැ මෙන්න මේ වගේ දේවල් වලින් ඒ කියන්නේ මේ ඔක්කොම දේවල් පටවියාපෝ තේජෝ වායෝ කියන විදිහට හරි මේ ඔක්කොම දේවල් මේ ශුන්‍යයි කියලා හරි ඔන්න ඔහොම අප්‍රමාණ වලට මේක දිව වීමෙන්ම තමයි ඒ කියන්නේ මං රාගය මෙතන රාගය මෙතන ප්‍රමාණ කළා නේද ඒ කියන්නේ මොනවා හරි රූපයකට අපි ගන්නකො පොඩි ළමයේගේ රූපයක් මෙන්න මේ පොඩි ළමයා පොඩි ළමයාගේ රූපයට මම මේ ප්‍රමාණ කරපු නිසා තමයි මම මේ කාම ලෝකයේ ඇලෙන්න මේක ඡන්දයෙන් අගතියට ගියේ කියන එක හොඳට බලා ගන්න. මේ මෙන්න මේ මේ දේවල් ප්‍රමාණ කරන නිසා. ඒ කියන්නේ මම මේ අනන්ත සංසාරේ මමම කොච්චර මේ ළමයි වෙලා ඉන්නේ නැද්ද මීට ලස්සන වෙලා ඉන්නේ නැද්ද මෙන්න මේ දෙකේ කුණුපයක්. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මය කියන තැන මම නිත්‍යයි සැපයි සුභයි කියලා නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත නිසා නේද මෙන්න මේ ප්‍රශ්නේ ආවේ කියන එක හිතන්න ඒ ධර්මය තුලින්ම මේ ධර්ම මේ මේ ඡන්දේ නගතිය කියන්නේ මේ රූපය අල්ලගෙන අපි රූපය අල්ලගෙන කවදක හරි හිටියොත් එහෙම හොඳට මතක තියාගන්න අපි කාම ලෝකවල උපදින්නේ මේ කාම භවයකයි උපදින්නේ හැබැයි මෙන්න මෙතන හොඳට මතක තියාගන්න මේ මම දිගටම මම දිගටම මේක රූපයේ අපි මේ මෙන්න මේ කියන මේ ඡන්ද අගතියේ ගමන අපි මෙතන ඉන්න ගොඩාක් දෙනා මම හිතන්නේ ගොඩක්ම යම්කිසි විදියකට රූපයට අපි එච්චර හිත යොදන්නේ නැහැ දැනට. හැබැයි හොඳට හිතා ගන්න මේ වේදනාව ඔවා අල්ලගෙන ඉන්නවා කියන එක අපි ඔක්කොම මේ වේදනාව අල්ලගෙන මම මේ කියන මමත් අහන ඔබත් ඔක්කොම මේ වේදනාව පැත්තට වේදනාව තව ටිකක් දුරට මේක දැන් රූපය අපේ තියෙන වයස්ගත වීම නිසා එහෙම නැත්නම් අපි මේවා දැකලා තියෙන නිසා අපි මේවා කවදාවත් පවත්වන්න බැරි නිසා ඒක එහෙම වෙච්ච කට්ටිය අපි ඉස්සර ලස්සනයි කියපු කට්ටිය අද විරූප වෙලා ඉන්න නිසා අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා මේක මේ සත්‍ය අවබෝධයක්ම නෙවෙයි යම් ප්‍රමාණයකට අපිට අවබෝධයක් තියෙනවා මේ රූපේ නම් පවත්වන්න බෑ කියලා. හැබැයි අපි වේදනාව පැත්තට තවම ගොඩාක් කෙනෙක් ගොඩාක් දුරට මේවයි භාවනා විදි අපිට හොඳට ඉන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවිතේදී මම මෙන්න මේ වේදනා අල්ලනවා කියන එක හොඳට මතක තියාගන්න. අපි ඒකට තව දෙවෙනි පාරේ කතා කරනකොට එමු මෙන්න මේ අගති ගමන් නිසා තමයි මෙන්න මේ අපේ මේ කාම භව ඒ වගේම මේ රූපයට ඇලෙනේම ඒ කියන්නේ කාම සංහා භව සංහා විභව සංහා තුනම ඇති වෙලා තියෙන්නේ පවත්වගෙන යන්නේ මෙන්න මේකට මම ඇලෙන නිසා මේකත් එක්ක ගැටෙන නිසා කියන එක හොඳට මතක තියාගන්න. අපි දැන් මේ දෙවනි පාරට ගියොත් මම මේක දෙවනි පාර කතා කරලා අපි මේක සාකච්ඡාවට යොමු කරමු. ඊට පස්සේ අපි අනිත් එක ගැන කතා කරමු. වේදනානුපස්සනාවේදී ඒ කියන්නේ දෙවනි පාරදී අපි කියන්නේ ස්පර්ශ ආහාර පාරදී ඒ වගේම විපල්ලාස වෙනවා. ඒ කියන්නේ අතන සුබයි කියලා ගත්ත දේ දැන් සුබයි කියලා සුබයි කියලා ගත්තේ සුඛයි කියලා ගන්නවා සුඛයක් විදිහට ගන්නවා එහෙම අරගෙන එහෙම යනට එනකොට මේ සීලබ්බත උපාදානිය අපිට වෙනවා මෙන්න මෙහෙම ඉන්න එක හොඳයි අපි ඒ ගැන කතා කරා උපාදාන ගැන කතා කරනකොට ඒ වගේම භව යෝගය වෙනවා මම මෙහෙම ඉන්න එක හොඳයි මට මෙන්න වගේ භවයක් තමයි ඕන කියන එක අපිට කැමැත්ත පළ කරනවා ඒ වගේම ග්‍රන්ථ වෙනවා ග්‍රන්ථ වෙලා බව ආශ්‍රවය වෙනවා බව ආශ්‍රවෙන් බව ඕග වෙලා අපි ද්වේෂ සල්ලෙන් අල්ලගෙන මේක ආපහු ආපහු මේක හොඳයි මට සැපයි අනිත්‍යයි සැපයි ආත්මයි විදියට මට මේක ඕනම කියන විදියට වෙනවා ඊට පස්සේ අර මෙතන අපි ඉස්සෙල්ල බැලුවා වගේ ඉස්සෙල්ල පාර බැලුවා වගේ වේදනාව වේදනාව උපදි විඤ්ඤාප්ති වලින් වේදනාව අල්ලගෙන මට මේ සැප වේදනාවක් මට මේ දුක් වේදනාවක් මට මේ උපේක්ඛා වේදනාවක් කියන එක මට කියනක හොඳට බලා ගන්න මේක ප්‍රමාණ වෙච්ච නිසා තමයි මන්න මට මෙහෙම වුණා මේ මගේ මේ මගේ නායන්ට මෙහෙම වුණා මගේ හතුරට හරම සැපයක් තියෙනවා නෝනි වගේ මේ වේදනාවන් නිසා මෙන්න මේ අගතියට යනවා කියන එක අපිට සිද්ධ වෙනවා ඒ එතනත් හොඳට මතක තියාගන්න අර ඉස්සෙල්ලම කිව්වා වගේ මේ ප්‍රමාණ කිරීම නිසා මහා විද්දල්ල සූත්‍රය හොඳට බලන්න මේ ප්‍රමාණ කිරීම නිසා රාග දේශ මොහ අපිට ඇති වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. මෙතන මට එක දෙයක් මම කියන්න බලාපොරොත්තු වෙනවා මේක නොතේරුණාට එච්චරම මේක පස්සේ යන්න එපා වාද විවාද ඇති කරගන්න එපා මෙන්න මේ වේදනා පාර හොඳට බලන්න මේ භව ආශ්‍රවය දේශ දේශ සල්ලය ඒ වගේම වේදනාවේ උපදී ඒ කියන්නේ භව ආශ්‍රවය භව ඕග මෙන්න මේ භවය හැදින්නේ මෙන්න මේ දෙවනි පාරේ මේ ගැන තේරෙන්නේ නැත්නම් ඉච්චරම දුවන්න එපා මෙන්න මේ වේදනාව අපි මේ වේදනාව පිළිසඳ දැක්කොත් හරියටම ඒ කියන්නේ අපි අනිත් පාරවල් ඒ කියන්නේ විභව පැත්තේ දේවල් නිසා තමයි මේ වේදනාව ඇති වෙන්නේ ඒ විභව පැත්තෙන් තම තම ඒ කියන්නේ මෙන්න මේ මේ යන පාරවල් වල හොඳට මතක තියාගන්න අපි මේ මධ්‍යම ප්‍රතිපදාවේ යන මේ පාරවල් වල මධ්‍යම ප්‍රතිපදාවේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අර නිට්යයි සැපයි ආත්මයි කියන එක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන විදිහට බලන ප්‍රතිපදාවම තමයි කියන එක. ඒ කියන්නේ අපි හැම වෙලෙම බලන්නේ අපි මේ හොඳට බලන්න අපි මේ ජීවිතේදී මොකද්ද මේ කරන්නේ කියලා. අපිට පොඩි කාලේ පේනවා හොඳට සැපෙන් ඉන්න දොස්තර කෙනෙක් ඉංජිනේර කෙනෙක් බිස්නස් කාරේ. අපි ඒක නිසා හිතනවා මේ මිනිසයා ඉන්නේ සැපෙන් කියලා අපි ඕක ඉගෙන ගන්න ගිහිල්ලා දහදුක් විඳලා පොත් ටික කරේ ගහගෙන ගිහිල්ලා ඔන්න අපි සැපක් ලබනවා කියලා සැපක් ලබනවා කියලා මේ තියෙන මිත්‍යාවෙන් නිසා අපි එතෙන්ට යනවා. ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ අපිට පේනවා ඒකේ තියෙන දුක් ඕනෝක නැති කරගන්න අපි තව තවත් දේවල් රැස් කරගන්න බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ සතාගතයන් වහන්සේ මේ කාටත් වැඩිය දුණ තියෙන කියන්නේ මේ කාටත් වැඩිය අපි කාටත් වැඩිය අපි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන ඒ උත්මයන් වහන්සේ නිසා තමයි අපි මේවා අද මෙච්චර මේ යම්කිසි ප්‍රමාණයකට හරි මේවා මේ දියුණු කරගන්න මේ හැකියාව අපිට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ගෙන් අහා ගැනීම. ඒ කියන්නේ ධර්මයේ පැවතීම නිසාම තමයි අපි අද මේ දේවල් කතා කරන්නේ නිසා හොඳට බලන්න. මෙන්න මේ සරල රේකීය යන මාර්ගය නෙවෙයි මෙතන තියෙන්නේ. සරල රේකීයව අපි හදන්නේ සැපක් වෙනකොට තවත් සැපයකින් මේක ගැරන්ටි කර ගැනීමක් ඉන්ෂුවර් කර ගැනීමක් අද ලෝකේ යන විදිය බලන්නකො මොනවා හරි දෙයකට අපි වොරන්ටි ඉල්ලනවා ගැරන්ටි ඉල්ලනවා අපි අවුරුද්දක ගැරන්ටිය නැත්නම් අවුරුදු තුනක ගැරන්ටිය තියෙන ප්‍රොඩක්ට් එකකට අපි යනවා. මොකද්ද මේ කරන්නේ? මේ ලෝකේ හොඳට මතක තියා. හොඳට බලන්න මේ ලෝකේ දෙපැත්තක් නැත්තම්. ඒ කියන්නේ ඉර පායනවා, ආලෝකයේ තියෙනවා, අඳුරක් නෙවෙනව නම් මේ ලෝකේ පැවැත්මක් නැහැ. විපරිණාමයක් නොවෙනව නම් මේ ලෝකේ පැවැත්මක් නැහැ. ඒක හොඳට බලන්න. ඉපදුනා නම් මැරෙනවා. ඔන්න ඔය අන්ත දෙක අතර යන ගමනක් නිසා මේකේ පැවැත්ම පවතිනවා නම් මෙන්න මේ මෙන්න මේ අවබෝධයට එන්න බලන්න මේකේ පැවැත්මක් තියෙනවනම් මේකේ විපරිණාමයක් තියෙනවනම් මේකේ පැවැත්මක් පැවතුනා නම් ඒක අනිවාර්යෙන් විපරිණාම වෙලා නැති වෙලා යනවා මේක ඉපදීමක් තියෙනවා නම් මේක නැති වෙනවා මේ අපි කරන ලෝකේ මේ හොඳට හිතලා බලන්නකො මට භාවනාවේදී ආපු දෙයක් තමයි මේ අපි හරි කැමති ඒ කියන්නේ අපි හැමෝම කැමති මේ එක සැරේට එක සැරේට මේ කාලා ඉවර වෙලා මේ මුළු සංසාරෙම ඒ කියන්නේ මේ මුළු අපි ජීවිත කාලයක් තියමුකෝ මේ ජීවිත කාලෙම නොකා ඉන්න පුළුවන් නම් අපි එකසරයක් කාලා. අපි ඔහොමනේ කන්නේ. ඒ කියන්නේ කවදාවත් කාපු නැති විදිහට තමයි අපි කන්නේ. කෑමට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකෙන් එක එක රෝග හැදෙනවා මිසක් මෙන්න මේකත් ආහාරයේ තරම දැනගෙන ආහාරේ ප්‍රමාණය දැනගෙන දන්නේ කියන්නේ මේකේ කෑවොත් එහෙම බලන්න අපිට ගොඩක් අඩුද දැන් මටත් තියෙන ලෙඩක් තමයි මේ මටත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ මේ තරබාරු භාවය. ඒ කියන්නේ මේ ඉතින් දැන් මොකද්ද කරන්නේ අර කාලය ඉවර වෙලා පෙරේත කමට කාලය ඉවර වෙලා ඊට පස්සේ ඉතින් ගව් ගණන් ඇවිදින්න ගව් ගණන් එක්සයිස් කරන්න ගව් ගණන් වල මේ දේවල් මේ මේ මේ දහණය කරගන්න අපිට කොච්චර මහන්සි වෙනවද හැබැයි Tamanට අවබෝධයක් තිබුණා නම් මෙන්න මෙහිමයි මෙන්න මේ කැලරි ප්‍රමාණයයි මට මේ අවශ්‍ය වෙන්නේ මට මෙන්න මෙදාට මෙච්චර කාල මෙහෙම හිටියොත් මගේ මේ දීර්ඝායස පිණිස මගේ මේ ලෙඩල් ප්‍රොක් මේ අඬගැහිම් ආරාධනයෙන් තොරව මට මේ ජීවිතය ගෙනියන්න පුළුවන් කියන එක. මේ හැම වෙලෙම අපි හිතන්නේ මේක මේ සර්ව රේකීයව. මේක හැම වෙලෙම සැපක් අපිට සැපක් අහිමි වෙනකොට මේකට වෙන සැපක් අපිට දාලා මේක තවදුරටත් පවත්වන්න පුළුවන්. මේක ඉන්ෂුරන්ස් කරලා පවත්වන්න පුළුවන් කියන හැඟීම තමයි අපි හැම දිනකටම තියෙන යන්නේ. ඒ දේ හොඳට වටහා ගන්න අපි හැමෝම මේ අර මිරිඟුවක් පස්සේ දුවන මිරිඟුවක් පස්සේ දුවන මුවාවයි අපේ අතරේ කිසිම වෙනසක් නැහැ කියන එක හොඳට අවබෝධ කරගන්න. ඒ අවබෝධය තුලින්ම අපි මේ කරන එදිනදා කරන දේවල් ඒ කියන්නේ දවාලක් තියෙනවා නම් ගයක් එනවා එනවමයි කියන එක අපි හොඳට මතක තියාගන්න මම මේ කියන්න අදහස් කරේ අනිත් අනිත් ඔක්කොම අදහස් මේ කියන්නේ අනිත් මේ අපි දරුවෝ ඉන්නවා ඒ වගේ මේ මේ මේ ගොඩක් රළු අදහස් මම මේ ආලෝකය ගැන රාත්‍රී ගැන කතා කරේ ඒව ඇවිල්ලා අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි අපි ආලෝකයට ඇලෙන්නෙත් නැහැ අඳුරට ගැටෙන්නෙත් නැහැ ඒ වගේ දේවල් වලින් අපිට මේ සංසාරේ නොයන සත්‍යයට මේ පවතින නිසා මෙන්න මේ දේවල් මේ ලෝකේ පැවැත්මයි ලෝකේ නැවැත් ලෝකේ පැවැත්මයි ලෝකේ විපරිණාමයයි අපි හොඳට බලන්නකෝ අපි කොච්චර අසද මේ අපේ පරණ ඒ කියන්නේ මේ අපි ඉපදිච්ච තැනට කොච්චර ආසද හැබැයි හැම වෙලේම හැම අවුරුදු 3-4කටම සැරයක් යන්නකෝ තෙන්ට බලන්න වටේ පිටේ වෙනස් වෙලා අපි හිටපු පරණ ගෙදර වෙනස් වෙලා මේ කොච්චර වුණත් අපි දැන් පරණ මතකයේ තුලින් අපි මේ ගැන ආසාව ඇති කරගෙන ඉන්නව නේද අපිට ඕක තමයි ප්‍රධාන ප්‍රශ්නේ මේක විපරිණාමය වෙනවා කියලා අපි හිතන්න කැමති නැහැ. අපි මේ ඉපදිච්ච තැන, අපි මේ මෙන්න මෙහිමයි සෙල්ලම් කරේ. අපි මෙන්න මේ ලිඳෙන් තමයි වතුර ඇදගෙන නැහැ. අපි මෙන්න මේ දේවල් තමයි වටේ පිටේ ළමයි එක්ක කරේ. අද කාලේ ළමයි අපිත් ඉතින් ටිකක් වේදනාවෙන් උත් ටිකක් දේශෙන් වගේ බනිනවා මේ අද කාලේ ළමයි මේ තාප්ප බැඳගෙන එහෙම මේ අනිත් ගෙවල් වලට ගිහිල්ලා සෙල්ලම් කරන්නේ නැහැ, පාරේ සෙල්ලම් කරන්නේ නැහැ කියලා අපිට බැනවදිනවා මේ මොකක්ද අල්ලගෙන තියෙන්නේ. අපි ප්‍රමාණ කළා මෙන්න මෙයා රාගති ගමන් ටිකයි ඔක්කොම ටික ප්‍රමාණ කළා. මම කිව්වා මං ඉස්සෙල්ලා වගේ අර භවය ගැන පොඩ්ඩක් කතා කරනවා කියලා මෙන්න මේ වේදනා පාරේ තමයි මේ භවයේ ඒ කියන්නේ මොන පැත්ත වේවා මට මේකෙන් රූපයෙන් අයින් වෙලා ඉඳීම වේවා මට මේ රූපය අල්ලගෙන ඉඳීම වේවා සීලබ්බත උපාදානින් මේ දේවල් මට මෙන්න මෙහෙම ඉන්න එක හොඳයි කියලා වේදනාවක් කියන අනේ මට මෙන්න මේ වේදනාව දෙන්න කියලා ඉල්ලන එක තමයි මේ භවයේ සැකසීම වෙන්නේ ඔන්න විපාර තමයි ඒ භව සැකසීම කියන්නේ ඔන්න ඕකේ ඇත්තටම වෙන්නේ අපිට ඒක පවත් ගන්න බැරි නිසා අපිට ඒක කරගන්න බැරි නිසා අපිට ද්වේෂයක් ඇති වෙලා නැතිනම් තමයි පස්සේ ඇති වෙන්නේ අන්න ඒ දේ අපේ ද්වේෂය නැති වෙනවා කියන එකේ ප්‍රධාන අර්ථය වෙන්නේ අපි වේදනාව අල්ලගෙන ඉන්නේ ඔතනින් තමයි අපි අපේ භවය සකස් කරගන්නේ කියන එක පොඩ්ඩක් හිතන්න මෙන්න මේ හැම රහතන් වහන්සේ අර අනිත් හැම කෙනෙක්ම මරණ වේලාවට යම් කිසි ද්වේෂයකින් ඒ කියන්නේ මට මේක පවත්ත ගන්න බෑ මම මෙතන මේ කොහොමද මෙතන ජීවත් වෙන්නේ මම මේ ඉස්සරහට ගියාම මට මේ අපි මේ මම අර මම ඉස්සෙල්ලත් මේක මතක් කරලා තියෙන හොඳට බලන්න. ඒ කියන්නේ අ හැකියාවක් තියෙනවා නම් ඒව දේවල් කරගන්න බලන්න. ඒ කියන්නේ අපි හොඳට දන්නවා මේ කුරුමිනිය කුරුමිනියගේ ජීවිතයට ආදරේ. කරපොත්ත කරපොත්තගේ ජීවිතයට ආදරේ. ඌර ඌරගේ ජීවිතයට ආදරේ. බලන්න මේ මේ සත්ත්ව කොටස් වල මේ මේ භවයන් තුන අපි කොච්චර ඒකට ඇදලා ඉන්නවද? අපි කොච්චර දෙවියෝ වෙලා ඉඳලා තියෙනවද? දැන් අපි දෙවියන්ගේ අපි කිව්වොත් එහෙම දැන් ඔයා මරනවා ඔයා ගිහිල්ලා මේ දිව්‍ය ලෝකේ ඉපදෙන්න කියලා අපි ඒකට කැමැත්තක් නැහැ මොකද අපිට ෂුවර් එකක් නැහැ. අපිට ගිහිල්ලා උපදින්න පුළුවන් කියලා. අපි හැම වෙලේම හදන්නේ අපිට පුළුවන් අපි දන්න අපි දන්න කියන පරිසරයක අපේ පැවැත්ම දිගටම පැවැත්වීම මිසක් මේට වඩා හොඳ දෙයක් තියෙනවා කිව්වට අපිට ඒක ෂුවර් නෑ අපිට ඒක ලබා ගන්න තරම් ආසාවක් එකට එන්නේ නෑ ඒක නිසා අනේකත් පොඩ්ඩක් හොඳට මතක තියාගන්න තමන් ඉන්න ඉන්න භවයේම තමන් ඉන්න ඉන්න භවයේම මේක මේ අභිනන්දනය කරනවා මේක හොඳයි මෙහෙම මෙහෙමයි ඉන්න ඕන කියලා අර භවයක් පතන්න තරම් මේ හොඳ භවයක් පතන්න තරම් එහෙම නැත්නම් මේකෙන් සම්පූර්ණයෙන් ගැලවෙන්න තරම් අපිට මේ චිත්තයක් එන්න නම් ඉතින් ඇත්තටම වාසනාව තියෙන්න ඕන. මම මෙච්චර වෙලා දැන් මම හිතන්නේ ටිකක් කාලයක් අපි ගත්ත මෙන්න මේ දෙපැත්ත ගැන කතා කරන්න අපි මේ දෙක ඇත්තම මෛත්‍රී අප්‍රමාණයෙන් කරුණාවෙන් අප්‍රමාණයෙන් තමයි මේ දෙකෙන් ගැලවෙන්න තියෙන්නේ. අපි ඊගෙන තව ටිකක් බලමු අපි කොහොමද කරන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා මම යොමු වෙන්නද මම යොමු වෙනද මේ රොෂාන් මහත්තයාට හරි දිල්රුක් මහත්තයාට හරි මේ මේ ගැන පොඩ්ඩක් තමන්ගේ අදහසක් ප්‍රකාශ කළා අපි එහෙම පොඩ්ඩක් අද දලුවත් මහත්තයා නිස්සද්දව ඉන්න හදන පරිසරයකයි ඉන්නේ. ඉතින් ඒක නිසා අපි මේ සාකච්ඡාව දිගට අරගෙන යන් රොෂාන් මහත්තයට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න පුළුවන්ද මේ මොන හරි අදහසකින් හරි මොන හරි ප්‍රශ්නකින් හරි සම්මා සම්බුත් සර්. මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ මේ කම්පියුටර් එකේ ඇහෙනවද? කතා කරන එක ඇහෙනවද? ඔව් අපිට ඇහෙනවා රසන් මාත් අපිට ඇහෙනවා. ඔව් දැන් මේ <clears throat> මම දැන් අද වකවගාවල සීල ව්‍යාපාරයක් තියෙනවා ඒකට සම්බන්ධ වෙලා ඉන්න ගමන් තමයි මම මේ සම්බන්ධ වෙන්නේ ඒක නිසා ඇත්තටම මට ගොඩාක් දුරට අහගෙන ඉන්න බැරි වුණා නමුත් අපි මේ දිගටම කරගෙන යන සාකච්ඡා වලට මේක බොහොම වැදගත් නිසා මම ඇත්තටම ආවේ මම දිල්රුක් මහත්මයාට ඉල්ලනවා පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියලා තව ටිකක් ඇත්තටම අර ග්‍රන්ථ ගැන අපි කතා කරපු දේවල් පොඩ්ඩක් ආයේ මට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා නම් හොඳයි කියලාත් හිතුණා තෙරුවන් සරණයි අපි බලමු මේක මේ සාකච්ඡා කරන්න දරුවත් මහත්මයාත් සිටිපලා ඉන්න වෙලාවේ පුළුවන් තරම් සමාවෙන්න මේක මේ දැන් රූප වේදනා වගේ දේවල් වලට ඇතිවන ඒවා අනිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම නිසා අපි මේ තිබෙන මේ අපි මේ හිර වෙලා ඉන්න මේ සංසාරය ගැනයි මම හිතන්නේ මාධව මහත්මයා විස්තර කරේ බොහොම හොඳට මේ සාදු සාදු සාදු කියලා අපි මේ ඒක ගැන අපි පින්දෙමු. එතුමාට මේ විස්තර කිරීම සම්බන්ධයෙන් මට මම මගේ නම් මම නම් තාමත් රූප වලට ඇලීම් ඇලීම් තියෙනවා මම පෞද්ගලිකව මෙයාවක් කියනවා නම් මගේ නම් ඒක තියෙනවා තාම ගොඩක් විශේෂයෙන්ම දරුවාට මේ ඒ වගේ දේවල් මේ රැකියාව මේ වගේ දේවල් සම්බන්ධයෙන් ගොඩක් ඇලීම් තියෙනවා. මේ මේක තමයි මට නම් තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ මම හැමදාම මේ මට හිතන දෙයක් මේ මේ මේවා මේවා ඔක්කොම මේ බදාගෙන මේ කොච්චරක් දුරට මේක මේවා මේ කරන්න පුළුවන්ද කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක් සමහරවිට හිතෙනවා මේ මේක බොරුවක්ද කරන්න කියලාත් මේ මේ මේ වගේ සාකච්ඡාවලට සම්බන්ධ වෙලා මේවා ධර්ම ගොඩක් දේවල් සාකච්ඡා කරනවා අන්තිමට මේ ඔය අපි සාමාන්‍ය ජීවිතයේදී යම් යම් දේවල් ආවහම ඒවට මුහුණ දෙනකොට ඒ ඇතිවන තත්ත්ව තත්ත්ව බලනකොට මේ මේකෙන් ඇති මේ අපි මේ කරන දේ ඇත්තටම මේ සමහරලාට හිතනවා එහෙම ඒ ප්‍රයෝජනයක් තියෙනවා ඒක නැහැ කියන්නේ නෑ නමුත් කොච්චරක් දුරට මේක කරන්න පුළුවන්ද කියලා මොකද අපි දැන් දැනුමක් වශයෙන් දන්නවා මේක කොහෙද කොයි වගේ තත්ත්වයක්ද කියලා මේ කරන්න තියෙන්නේ නමුත් අපි මේ ප්‍රායෝගිකව ජීවිතයේ මේ මුහුණ දෙන දේවල් බැලුවාම මේ මේක මේක කොයිතරම් දුරට කරන්න පුළුවන්ද කියලා එහෙම එහෙම හිතන සමහරට පසුතැවිලි පසුතැවිලිත් ඇති වෙන වෙලාවල් තියෙනවා. බොහොම ඉතින් අනිත් එක තමයි දැන් අපි මේ දැන් ඔය මේ අපි රූප ඔය වගේ දේවල් අපි ප්‍රිය කරන දේවල් සම්බන්ධයෙන් අපි කැම කියන එක නම් එච්චරම දැන් අපි ගොඩක් මම හිතන්නේ අපි කවුරුත් සමහරවට දැන් මේ වගේ නිච්ච ලොකු සැලකීමක් නැතුව ඇති දැන් මොකද දැන් අපි දැන් ඉතින් ජීවත් වෙලා ඔය කන තියෙනවත් ගොඩක් දේවල් කාලා රස විඳලානේ තියෙන්නේ ඉතින් ඒක 아무තු දෙයක් නැහැ කියන එක දැන් තේරෙනවනේ ඉතින් මේ විශේෂයෙන්ම ඒ තියෙන දරුවෝ කියන නැත්තම් ගෙවදරින් බාහිරව සම්පූර්ණයන් ඒ වගේ අය ඒ වගේ දේවල් රැකියාව මේවා තමයි මම හිතන්නේ ගොඩක් තියෙන ඉතින් අනිත් පැත්තෙන් බැලුවම දැන් මේවා මේ සම්පූර්ණයෙන්ම නිකන් මේ නිග්ලෙක්ට් කළා මම දන්නේ එහෙම කියන එක දැන් එහෙම එහෙම දැන් බුදුජානන් වහන්සේ නම් එහෙම කරා ඉතින් ඒක ඔක්කොම අතර දාලා ගිය යන්න එහෙම එහෙම එහෙම කරන්න පුළුවන්ද කියලා එහෙම එහෙම ඒ එහෙම දැන් අපි යම් කිසි ආකාරයක කරුණාවක් මෛත්‍රියක් තියෙනවා මේ අපි දරුවෙක් අපි හැදුවා නම් ඒක ඒ දරුවව හදා වඩාගෙන ඒව ගැන බලන්න ඕන කියන මග කියන. ඉතින් ඒ වගේ ඒ වගේ දේවත් එක්ක ඉතින් අර හරි ගැ සමහරලාට හැලහැප්පීමක් තියෙන්නේ. දැන් මට මම මේ සංගීතය දැන් සම්පූර්ණයෙන් අමතක අතහැර දාලා ඉන්න උදාහරණයක් වශයෙන්. නමුත් ගිය ඉරිදා මට යන්න ඕන ඒ කොන්සර්ට් එකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ඕන පැය තුනක් ඒ සින්දු කියන ඒවා අහගෙන. ඉතින් අන්න ඒ වගේ මේ කොච්චර දුරට මේක කරන්න පුළුවන්ද කියලා ඉතින් මට මේ තියෙන්නේ මේ මේවා දන් දන්නවා වුණත් ඒක තමයි මගේ අදහස තිරුවන් සරණයි. අපි චන්ද්‍ර මහත්තයට යොමු වෙමුද පොඩ්ඩකට? ආ තිරුවන් සරණයි කියලා දිනාටම පළවෙනියෙන් මම අපේ දලවත් මහත්තයාට අපි මේ කරන මේ බණහනවා ඒ වගේ යම්කිසි කුසලයක් හේතුවක් වෙනවා නම් මේ ඒකිනින් දලුවත් මහත්මයාට හැකියක්මනි සුවය ලැබේවායි පළවෙනියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ අද මාතෘකාවට එදා කතා කරපු කලින් නම් මට සාකච්ඡාවලට සහභාගී වෙන්න බැරුණා අහන්නත් බැරුණා. නමුත් දිල්රුක් මහත්මයාත් කිව්වා කාරණා කීපයක් අපි දැන් මේ බනහලා අපි දන්නවා දැන් මේ මේවා හොඳ නෑ දැන් මේවා ප්‍රහාණය කරන්න ඕනේ නිමයි කියලා. හැබැයි ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන් වෙනවා. සමහර මිනිස්සු ජීවිතේ ඉපා වෙලා මේ සියදිවිනි හානි කරගන්නවා. මේ ඇත්ත අවශ්‍යතාවය හානි කරගන්න නම් වසදීලා හරි මැරෙනවා. දැන් ඇත්තටම අපිට අවශ්‍යතාවය තාම අපේ අර සංසාර බය දැනෙලා නැහැ. අපිට මේ මේක මෙහෙම වෙනවා කියලා. ඒ හින්දා අපි ආහාර වලටයි අරවට මේ රූප වලට පංචකාමයට ඇලීගෙන ඇලීගෙන ඇලීගෙන ඇලීගෙන ඒකෙම ඇලි ගලි දඟලනවා. නමුත් මේකෙන් ගැලවෙන්න ඕන කියලා මේ දැන් අපි ධර්මයේ දන්නේ හින්දා පොඩ්ඩක් ගෙහින් මේ චුට්ටක් තුනී වේගන යනවා. නමුත් සම්පූර්ණ ගැලවෙන්න බෑ. අමාරුයි. දැන් අර කලින් මහත්යක් කිව්වා මේ තරබාරකම ප්‍රශ්නයක් කියලා. ඇත්තටම ඉතින් තරබාරකම ප්‍රශ්නයක් නම් කෑම නොකා ඉන්න පුළුවන්. ඒ වුණාට කෑම දැකලා නොකා ඉන්න බෑ. දැක්ක ගමන් පැනලා කන්ටි හිතනවා. ඉතින් මේ මේක කොහොමද දැන් ප්‍රායෝගිකව කරන්නේ නම් අපි අර විදර්ශනා භාවනාවකට මෙයන්ට මම මටත් හරිය ප්‍රශ්නයක් තිබ්බා ඔය කෑම ඉස්සර කවුරුත් කෑමක් දැක්කොත් මම ඕක කොහෙන් හරි හොයාගෙන හෝටලෙට කනවා. පස්සේනේ අපි ධර්ම සාකච්ඡා කරනකොට මම හිතුවා මම මේක නවත්තන්න ඕනේ කියලා. මම සමහර ඒ කෑම ගෙනල්ලා මේසෙට තියලා මම නොකා ඉන්නවා. සමහරවට දවසම නොකා ඉන්නවා. අන්න එහෙම මම මේක යන්තම් තුනී කරගත්තා පොඩ්ඩක් දුරට. දැන් නම් ඒ වාගේ දේවල් නෑ. අනිත් එක තමයි මේ මේ මේ රූපහානි බලලා ටෙලිඩ්‍රාමා හැම බැලුවොත් අපි මේ කාමයට බැඳෙනවා. එතකොට ආය බේරෙන්න බෑ. මොකද ඒ ටීවී එහෙම හදලා තියෙන්නේ ඒවට බැඳලා තියාගන්න. ඒක කොහොමවත් ගැලවෙන්න බෑ. ඒකට මාට් වුණොත් එතනින් එතනින් ඒක අර බිලිකොක්ක කෑවාගේ දිගට දිගට දිගට අහන්නම හිතෙන්නේ. එතනින් ගැලවෙන්නේ. ඊට පස්සේ ටෙලිග්‍රාම එකක් ගෙන් බැලුවා ඊළඟේ කෙනකම් බලන් ඉන්න වෙනවා. ඒ විදිහට මනස ඇදිලා තියෙනවා. ඉතින් අපි ඕනේ නම් ඇත්ත වමනාවක් තියෙනවා නම් මේවා බැලුවත් ඇති වැඩක් නැහැ නේ කොහෙදෝ යන්නේ වර කොහෙදෝ යන්නේ ඊතලේ අරගෙන අපි අනගෙන රෙදෙනවා රෙදෙනවා වගේ මේ මේ අපිටම වේදනාව ඇති කරගන්නවනේ අන්නේ අවබෝධය આવොත් මේ වගේ සියල්ල සෑහෙන දුරට තුනී කරගන්න පුළුවන් මම කාලයක් තිස්සේ අපේ අම්මට මේ ධර්මයේ කියලා දෙන්න බොහොම උත්සාහ වුණා. නමුත් මේක එහෙම කරන්න බෑ කවුරුත් තමන් විසින්ම මේක මේකේ තියෙන මේ ධර්මයේ තියෙන වටිනාකම දැනගෙන ධර්මයක් විනයක් ධර්මයක් විනයක් ගුරුකමේ තියාගෙන හැම වෙලෙම ධර්මය අහලා අපිට ඒ තියෙන එක එක ක්ලේශ ධර්ම අපි මේ නැති කරගන්න අපි දැන් අර වත්තුපම සූත්‍රයේ මම බොහොම මේ බොහොම ගෞරවයෙන් මම හැමදාම අහනවා ඒක අපිට තියෙන කෙලෙස් මම බලනවා හැමදාම රැඳ නිදා ගන්නකොට අද මට කාමසිතිවිල්ලක් ඇති වුණා අද මට මේ රාගසිතිවිල්ලක් ඇති වුණා අද මට ද්වේෂ කීයක් ඇති වුණාද කියලා මම නිතරම ආවර්ජනය කරලා බලනවා රැඳ ඉතින් එතකොට මම හිතනවා මම තාම අද මයිනස් අද ප්ලස් කියලා මෙහෙම ගණන් හැදින්නක් කරනවා මම ඒ වාගේ මේ විදර්ශනා භාවනාවකට ගියොත් යම් තරමකට හෝ මේක තුනී කරගන්න පුළුවන් කියන එකයි මගේ අදහස. මමත් නොයේකුල් ලෙඩ රෝග ಜಾති සියලු දේම මම හෙම්බත් වෙලින්නේ. නමුත් මම මට මේ තිසරණය කියන එක මේ ඒකේ වටිනාකම දැනෙන්නේ චිත්ත වශයෙන් මම මානසික වශයෙන් වැටි ඉන්න මට හයියක් ලැබෙලා තියෙන අය නිසා කුමන තරම් වේදනාවක් ආවත් මම තථාගතයන් වහන්සේ මතක් කරන මේ ධර්මයේ මතක් කරගත්තාම මට අර තියෙන වේදනාවල් තුනී කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ සියලු දිනාටම පිළිවන් සරණයි මම වැරදි දෙයක් කිව්වා නම් මට නිවැරදි කරන්න සිල් දාන පිළිවන් සරණයි. අපි තව කාට හරි යමු මොකද මේ සුරත් පෙරේල කියන මේ ස්කයිප් ගේම් එකකින් ඉන්න සුරත් මම හිතන්නේ ලයින් එක පොඩ්ඩක් මේ වෙලා නේද මේ අපි චන්ද්‍ර දිසානායක මහත්මියට එමු එමුද මේ පොඩි අදහසක් ඒ වගේම අපිට යම්කිසි ධර්ම කාරණයක් පැහැදිලි කරලා දෙන්න කියලා සම්මා සම්බුද්ධ. දර්වන් සර්ණයි දලුවත් මහත්මයා ඇතුළු සියලු දෙනාටම මමත් ඒ වගේම ප්‍රාර්ථනා කරන දලුවත් මහත්මයාට උපමන් සුවයක් ලැබෙන්න කියලා අපිට මේ බොහෝ සේවයක් කරපු මහත්මෙක් ඉතින් එකින් එකට උක තමයි ඉතින් සංසාරේ හැටිස් කියලා මට වුණාට මේ දැන් තමයි ඇත්තටම අපිට මේ කියන්නේ මේ ප්‍රශ්න දිහා බලන්න සුදුසු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියලා. කියන්නේ ලෙඩක් නැතුව ඉන්නකොට බනහලා හිටන් ඒතකොට ලෙඩක් නැහැ. කරදරයක් නැහැ. ඒකකොට ඕකේ ඉන්නවා. ලෙඩේ ආවහම අසනීපේ කරදරය ආපුවහම අපි හැදෙනවා. දැන් තමයි ඉතින් හිතන්න තියෙන්නේ අපි කාටද? මේක දරුවත් මහත්තයාට විතරක් නෙමෙයි. ඊළඟ මොහොත මට කියන එකයි මම නම් ඇත්ත වශයෙන්ම දැන් මම මාව ඇසුරු කරන අය දන්නව හොඳටම මම මොහොතේ විතරයි මම ඊළඟ මොහොත මට දන්නේ. මට යමකට යමක් කරන්න කියලා කිව්වොත් මම කියන්නේ කොල්ලන්ට එක් කරනවා. දැන් දැන් මේ දැන් සමහරවිට මට ගෙදර අයත් කියනවා හරි ස්ටබන් කියලා. මම කියනවා නෑ ස්ටබන් වෙන්නේ ඊළඟ මොහොත මම ඉඳීද නැද්ද දන්නේ. ඒක නිසා මම ඒක මට කරන්න ඉඩ දෙන්න කියලා. ඒ තරමට මේ කියන්නේ නිශ්චිත නෑ. මේක මහ නිස්සාර ජීවිතයක්. ගාව දුට කල්පනා කරලා බලනකොට ලෙඩ අසනීප කියන එවුවා මේ හොඳට හොඳට හිතිය ගමන්ම දැන් ඉස්සෙල්ලා මම පුතා මේ තරුණෙක් හොඳම තරුණෙක් හෙන්රිස්ලා කැස්ස. ඒක දිගටම ගියා. දැන් සුමාන දෙකක් වෙනවා වැඩට ගියේ නෑ මේ අතනේ. ඒ වුණාට ඒක තමයි ඉතින් අපේ ශරීරවලට තමයි ලෙඩ හැදෙන්නේ. අපේ අපිට ලෙඩ හැදෙන්නේ නැත්නම් තමයි පුදුමයක් වෙන්නේ. ඒකට ඒක දුක් වෙන්න එපා. මම නම් කියන්නේ නිතරම මේක අමාරු දෙයක්. මේක මතක් කරන්න අමාරු වෙනම් මම පුරුදු වුණා. මම නම් හුඟක් දුරට පුරුදු වුණා. මං කර රැකියාව අනුවම මට මගේ හිත හදාගන්න පුළුවන් වුණා. ඒ වගේම මට ආපු ජීවිත කරදර දිහා බැලුවාම කරදර කියන්නේ මට කියන්නේ පෙරවන් සරණෙන් ආර්ථික ප්‍රශ්න නම් එහෙම කියන දෙයක් ඇත්තේ නැහැ. මට මගේ පවුලයාගේ මරණ ඒ දිවියේ ගණන් කරලා කියන්න පුළුවන් කාරණයකට සමහර මිනිස්සු දකින්නවත් නැහැ කෙනෙක්ගේ පණ යන හැටි. මට ගණන් කරලා කියන්න පුළුවන්. ඒ විදිහ දේවල් සිද්ධ වුණා. ඒකෙන් අන්න එව්වා වලින් හුඟා දුරට මම පාඩම් ඉගෙන ගත්තා. මම අනික් අයටත් කියනවා මේක තමයි ජීවිතේ සත්‍ය. නමුත් ඒකයි සත්‍ය කියලා අපිට මේක අත්‍යාරින් ලැබිච්ච මේ වටිනා මනුස්සාත්ම භාවය. අපි දන්නේ ආයි තව කොච්චර කාලයකට අපි මෙතන වරද්ද ගත්තොත් අපි කොයි කාලයකින් අපිට මේ මිනිස්සුත් බව ලැබෙයිද කියලා හිතත්. අන්න ඒකට අපි පුළුවන් තරම් මේක කාටත් ඒ අර කවුද අර මට එයාගේ නම මතක නැහැ අර බුදුරජාණන් වහන්සේ ගාවට ගියාම බුදුරජාණන් වහන්සේ කියනවනේ මේ මේ කියන්නේ හිත ශරීරය නම් ලෙඩ වෙන එක ඇත්තයි ඔබ දැන් වයසට ගිහිල්ලා මහලු තත්ත්වයේ ඒ නැති වුණත් ශරීරය ලෙඩ වෙන එක ඇත්තයි නමුත් හිත ලෙඩ කරගන්න එපා කියලා කියනවනේ අන්න එතන තමයි අපි ඉන්න ඕන අපි පුළුවන් තරම් උත්සාහ කරන්න අමාරුම වැඩක් මේක කියන තරම් ලේසි නෑ. විශේෂයෙන් තරුණ වයස්වල ඉන්න අය, තරුණ දරුවෝ ඉන්න අය, ඒගොල්ලන්ට නිතරම මේක මේක මනසේ කැරකි කැරකි හිතෙන එකක්. අර ටික ටික හරි පුහුණු කරගත්තා නම් ඒ ඒ පුහුණු වීම නම් හරියට මට උදාහරණයකට කියන්න පුළුවන් මේ මට මෙන්න මෙවුවා ඇත්ත වශයෙන්ම එක එක්කිනාගේ ජීවිත දිහා බලලා තේරුම් ගන්න බලන්න. මේ මේක තමයි ඉතින් චන්ද්‍රට මෙහෙම වුණා නම් මටත් වෙන්න පුළුවන්. මමත් උත්සාහ ගන්න ඕනේ එතෙන් කියන්න කියලා. මම මේ අවංකව සත්‍ය කියන්නේ මට සියතරක් හරි කියන්න පුළුවන් එකක් මේ මෑතකදී වුණ එකක් වැඩි කල් නෙමෙයි. මට ස්ට්‍රෝක් එකක් හැදෙනවා. ස්ට්‍රෝක් එකක් හැදිලා හිටන් මට මගේ ඉන්න කාමරේ ඉඳලා මට දැන් එදා සෙනසුරාදා උදේ මම දන්නවා කෝල් එකක් දුන්නත් පුතයි මේක එහාට දුර කාමරේක. එයාට කතා කරලා එයා එන්නේ. එයා කියන්නේ let me sleep. this is Saturday. කියලා ඒක එයා කියනවා කියනවාමයි. ඉතින් මං යන්තම් මට තේරෙනවා දැන් මං ඇඳට වැටෙනවා නැකිටිනවා වැටෙනවා. එන්න වෙලාව මම ඒකම යන්තම් අල්ලගෙන අල්ලගෙන ඒ කාමරේටම ගියා මට යන්න තියෙනවා අඩි 30ක් විතර. එයාගේ කාමරේට යන්න. ඉතින් මාපට ඇඟිල්ලෙන් ඇද කයින්නකො ගෙන්න දෙන්නකො කියලා කිව්වා. මොකද මට ස්ට්‍රෝක් එකක්. මම ඉඳලා ඉඳලා කියලා එයත් නැදෙන්න බැරිලා ඉක්මනට ડોක්ටර් කතා කරලා අපිට එනවා තංගාල කිව්වහම පැරමඩික්ස් ඔක්කොම ආව ඒදලා බලලා දැන් මෙන්න මේ ටිකයි මට කියන්න ඕනකම තියෙන්නේ. දැන් මාව දාගන්නවා මේ ස්ට්‍රෙචර් එකේ දාලා ඇම්බියුලන්ස් එකට දානවා. මට පේනවා එතකොට පුතා නගිනවා යගේ හාරේ කියලා. මාව පාරට ගන්නවා. පාරට ගන්නකොට එත කලින් නිශ්ශබ්දයි ඇම්බියුලන්ස් එකේ හිටිය මගත් එක්ක ඉන්නවනේ. ඒක කිසිම ශබ්දයක් නැහැ. මේ පාරට ගත්ත ගමන් කියන්න පටන් ගත්ත ස්ට්‍රෝක් ඇලර්ට් ස්ට්‍රෝක් ඇලර්ට් ඒ කියන්නේ ස්ට්‍රෝක් patient කෙනෙක් ගේනවා get ready for it කියලා hospital එකට දැනුම් දෙනවා. ඒ වෙලාවේදී මට මෙන්න මේක හිතුණා. මට දැන් අර නගිනවා දැක්ක දැන් යාව මට පේන්නේ නැහැ. ඇම්බුලන්ස් එක ඇතුළට ගියන් පස්සේ පේන්නේ නැහැ. මට පොඩි පුතා එනවා මගේ පස්සේ වැඩේ හරි. මට ඉතින් මතක් වෙනවා ඒකට මගේ මහත්තයාගේ මරණය. එයා මරන්නේ හුඟක්ම තරුණ. එයා මැරුණා. එයත් ගියා. මගෙත් මේ අවසානෙ වෙන්න පුළුවන්. මේගොල්ලෝ ගැන හිතලා වැඩක් නෑ. මට පුදුමයි පුදුමයි හිතනවා එදා මම මැරුණා නම් හොඳයි කියලා මම අදටත් හිතනවා. එහෙනම් මම කොහෙවත් නරක තැනක නම් උපත්තියක් ලබන එකක් නෑ. ඒවලෙන් මට හිතුණා ඊට ඉස්සෙල්ලා ওই සුනාමිය ඇවිල්ලා සුනාමිය වලට හුඟක් මම ආධාර කරා. ඉතින් මේ මං හිතන්නේ මම මේ මේ දේවල් කරා මං කරොත් දෙයක් හිතාගන්න. හොස්පිටල් එකටවත් යයිද දන්නේ නැහැ. මට එන්න එන්න දැන්. මගේ ඒ පැත්ත නිකන් අලියෙක් දාලා උස්සෙව්වත් උස්සන්න බෑ. ඒ පැත්තට මාව ගෙනිච්ච. ඒගොල්ලෝ ගෙනහිල්ලා දැන් දැම්මා. ඒකට මම දුව හිටියේ නෑ දුව කොලෙජ් එකේ. එයාවත් ගෙන්නවල තියුණා. පැයෙන් හොඳ වෙලාවට බෙහෙත දුන්නා මට. බලන්න අර ඒ වෙලාවේදී මම බය වුණේ නෑ. මට තව පොඩි දෙයක් මෙතන කියන්න ඉඩ දෙන්න. මේ බය වීමේ තියෙන විපාකේ මට මං කියලා දෙන්න ඕන සමහරක් වෙලාවට උඹක් අයට මම ඉතින් අවුරුදු 20ක් විතර මේ කියන්නේ වෛද්‍ය සේවයේ වෘත්තියේ හිටිය නිසා ඔය දකින්න ලෙඩු ඉන්න ඕනේ තරම්. දැන් බලන්න මට හැදෙන්නේ 2006 නොවැම්බර් මාසේ 14 වෙනිදා. 2006 ජනවාරි මාසේ මේ ලෙඩේ හැදෙනවා මේකම හැදෙනවා ඊශ්‍රායල් ප්‍රයිම් මිනිස්ටර්ට. මට ඒකේ නම් මතක නැහැ. ඒ මිනිහයට දෙන්නේ මට දෙන බෙහෙතමයි. මෙහි තියෙනවා ක්ලබ් බස්ට් කියලා බෙහෙතක් ඒක ගත්තොත් පැය හැදිලා පැය තුනක් ඇතුළත. ඊට පස්සේ ගියොත් දෙන්නේ නැහැ ඒක. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ගන්නේ කියන්නේ 50% කියන්නේ එක්ක මැරෙනවා එක්ක සක්සුව වෙනවා. මට දුන්නේ නැහැ මට සමීපයි මම ඊයර් e එකේ ඉඳලා මේ කියන්නේ ඉමර්ජන්සි රූම් එකේ ඉඳලා දවස් තුනෙන් ගෙදර ආවා. අර මිනිහයට දුන්න බෙහෙත මේ අවුරුද්දේ මේ 2014 ඒකට හයේ හැදුනා මං හිතන්නේ අට අවුරුද්දක් දුක ජට හතරයිනේ. මේ අවුරුද්දේ ජූනි මාසේ තමයි යා මැරෙන්නේ. කවුරුත් දන්නවා ඇති මේ කියන්නේ නිවුස් බලනායට දන්නවනම් යා මැරෙන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ අර ලොකු කමන මොනවා හරි දෙයකට යාට බය හිතෙන්නේ නැති. මට නම් බය හිතුන්නේ නැහැ. මට ඒ ලෙඩේ කියන්නේ ඒ වෙලාවේදී මට පොඩ්ඩක්වත් බය නැහැ. මං හිතාගත්තේ මම මැරෙනවා නම් ඒක නතර කරන්න බෑ කාටවත්. මොකද ඒකට හේතුව මං නිතරම මරණ සතිය වඩනෙක් කෙනෙක්. අදටත් ඔය ඕනේ කෙනෙක් ඕනේ දෙයක් කිව්වහම මං කියන්නේ හෙට ගැන මට කියන්නේ. මෙතන I'm not ready for that. කියලා හිත මන්ට මේ මොහොත තමයි. මේක පුරුදු කරන්න ඕන. පුරුදු නොකර කවදාකවත් මේ තැනට එන්න බෑ. පුරුදු කරන්නේ නැතුව මම හිත කරනවා. හිතක් වෙන්නේ අද දැන් මේ මොහොතේ ඉඳලා පුරුදු කරනවා කියන්නේ නිතරම මේක අනිත්‍යයි. මේ කෙනෙක්ගේ මරණයක් ඇහුව ගමන් ඕක මට ඊළඟට කියන එක කෙනෙක්ට හිතන්න හරිය බයයි. මරණ ගෙවල් වල යන්නෙත් නෑ සමහරක් මිනිස්සු. මේක හිම නෙමෙයි මේ සංසාරයේ මේක තමයි හැටි. බය නම් වෙන්න එපා. බය වුණොත් ඊළඟට තව එකක් තමයි. අසනීපයක් වුණාම බය වෙන්න බෑ. අසනීප වුණාම බය වුණ ගමන් අපි අප්සෙට් කරනවා ඔක්කොම අපේ ඉමුන් සිස්ටම් එක. ඒක වරද්දගත්තන් පස්සේ දෙන බෙහෙත අහන්නේ. හරියට අපේ ඉමුන් සිස්ටම් එක ලෑස්ති වෙනවා අපිට පිහිට වෙන්න. අපි එයාට ගහලා ඇලවෙනවා. ඒ වගේ දෙයක් තමයි අපි මේ කියන්නේ බය වුණාම. ඒකට අර බෙහෙත් වැඩ කරන්නේ ප්‍රෙෂර් වැඩි වෙනවා. ওই විදිහට නොඑක් දේවල් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම සේවය කරන නිසාම නෙමෙයි මම පුහුණු කරා. මට අර පොඩි කාලේ ඉඳලා මගේ කුඩා කාලේ ඉඳලා මම මේ මරණ දැක්කා. මට වැඩි වයසක් නැහැ. මගේ අයියා, මගේ තාත්තා නැති වෙනකොට මගේ අයියා ඔක්කොම heart attack ක්ෂණික මරණ වුණා. එතකොට එව්ව දැකලා අර සීසන් වෙලා තියුනේ හිත මේක කාටත් සාධාරණයි. ඒ විතරක් නෙමෙයි තමන්ගේ දරුවෙක් මැරෙනවයි කියන එක. වැඩි වයසක නෙමෙයි මාස හතක දරුවෙක් මැරෙනවයි කියන එක අම්මා කෙනෙකුට ඉවසන්න බැරි දෙයක්. ඇත්ත වශයෙන්ම මට හිතෙනවා මම වෙලාවට හිතනවා අර පටාචාරා කිව්වේ මටද කියලා හිතනවා. ඒ විතරක් නෙමෙයි ගිය අවුරුද්ද මම ලංකාවට ගියා මේ මගේ තික බල බල මගේ ඇඟේ හැප්පි හැප්පි මැරෙනවා මගේ හරිම ශක්තිවන්ත ගෑනු මේක තමයි ජීවිතේ. ඉතින් ඒක නිසා උක එක්කෙනෙකුට වෙන දෙයක් නෙමෙයි. නමුත් අපි උකට ලෑස්ති වෙන්න ඕන. මොකද අපි මෙතන වරද්ද ගත්තොත් නම් අනේ සංසාරේ අපිට කවදා මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙයි කියන්නේ. එන බැරි වෙලාවත් අද උදෙත් මට හිතුණා මේ මට නම් කියන්න කතා හරියට තියෙනවා. ඇත්තටම ඒ තරහකින් එහෙම මැරුණොත් නම් ආයි දෙකක් නෑ. ආයි දෙකක් නෑ පොළොංගෙක්ම තමයි වෙලා ඉපදෙන්නේ. එක්කුණ එක් ණය වෙන්නේ නැහැ ණයක් ටිකක් හොඳයි. කොළඹ කිසිම අනක් ගුණක් නැති සතේ. මොකද මහත්ෙක් මගේ ඉදිරියේ මමගේ අත්තෝ පොළඟ කරව මේ ලයිට් එළියක් අරගෙන අපි යනවා එකගේ තුන්චම් ලයිගේ දෙන්න නැන්දලයිගේ දෙකේ වඩු කාලේ ලයිට් එක ටෝච් ෆ්ලෑෂ් ලයිට් එකට වැටෙන්න. එයා ගැස්සුවා. දැක්නකොට මෙහෙම දිගේ ගිහිල්ලා කකුල කෑවා. අන්තිම මම අරුණා අපි හිතුණා එයා ජීවත් වෙයි කියලා. කොහොම හරි මේ මේ ගේ ඉඳලා අනිත් ගෙට යනවා මේ හොඳ නිරෝගී ළමයි දෙන්නේ මගේ අතේ නෙමෙයි එළිය තිබුණේ යාගේ අතේ එතන ඒ ඒ මොහොතේ ඇත්ත වශයෙන්ම පුදුමයි ඒ වේද මහතුරු ඒ කාලේ හිටියා ඒගොල්ලෝ සුදුසු වේද මහතුරු මරණේ ඉතින් කියන්න පුළුවන්ද කාටද මේක මේ කියන්නේ මම නම් වෙලාවකට හිතනවා අර පිනි බින්දුව තනකොළ ගහේ අගේ තියෙන පිනි බින්දුව වැටෙනවා තරම් උපමා කරන්නේ මම කියනවා ඒකත් නෙමෙයි කියලා. ඒකත් ඉක්මන. මේ කතා කර කර මරන මිනිස්සු ඉන්නවානේ. දැන් මේ මගේ කසින් කතා කර කර නහරක් පුළුවන්. මේ මා එක්ක කතා කරනකොට කට ඇද වෙනවා. බලනකොට බැලේ ඉවරයි. ඉතින් ඕන්න ඕක තමයි ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මෙවුව තේරුම් අරගෙන මේක තමයි ජීවිතේ හැටි. මේක වෙනස් කරන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මුලක් දුකයි මැදක් දුකයි අගක් දුකයි සම්පූර්ණම මේ පැකේජ් එකම දුක් පැකේජ් එකක අපි ඉන්නේ. නමුත් අපි ඒ වෙලාවට ඒ දුක වහගන්නවා වෙන දෙයක් මොකක් හරි කරන්න. එක්ක නාට්‍යයක් බලන්න. දැන් බලන්න බඩගින්න කියන එකත් ඒකත් දුකක්නේ. අපි බඩගින්නට නොකැහිච්චොත් මොකද වෙන්නේ? නෑ මං කන්නේ. කියලා එහෙම ඉන්න පුළුවන්ද? ඊට පස්සේ දුර්වල වෙනවා ඊට පස්සේ නොකා හිටියම ලෙඩ වෙනවා ඊට පස්සේ අන්තිම මරණය ඉතින් කොයිම දෙයක්වත් එපා කියලා අයින් කරන්නත් බෑ අපි ඒව ගන්න ක්‍රමයක් තියෙනවා අපි මධ්‍යස්ථව උන්වහන්සේ දේශනා කරන විදිහට මධ්‍යස්ථව ගමු අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කරනවා ආසනීකෝ ඉන්න හැමෝටම අද බලන්න අද මේ කවුද මේ චිත්‍ර මහත්මිය ආවේ නැහැ මේකටත් ආවේ නැහැ ළමයින්ගේ පන්තියටත් ආවේ නැහැ මට මේ මෙසේජ් එකක් කියලා තිබුණා මේ චන්ද්‍ර මට එන්න හැටියක් නැහැ මේ දුවට හුඟක් අමාරුයි අසනීපයි එයාට ෆ්ලෝ එක වෙන්නේ නැති මේ කාලේ ෆ්ලෝ තියෙන ෆ්ලෝ කාලේ දැන් ඉතින් ඕක තමයි ඉතින් එයා කියන්නේ දැන් කොයි මොහොතේද කාටද දන්නේ නැහැ ඉතින් කෙන් නතර වෙනවා නම් කමන්නේ අන්තිමට සමහරක් වෙලාවට නියමෝනියාවට යනවා අන්තිමට සමහරක් වෙලාවට මැරෙනවා මේ කොච්චර මැරෙනවද ඉතින් ඕක ඕක ඉතින් ඒ රුම්මා උත්සාහ මේක මට විතරක් නෙමෙයි. මේක හැමෝටම වෙනවා. අමාරුයි. මම නම් කියන්නේ ලේසි කියලා. නමුත් පුරුදු කරපු එක්කෙනාට ටිකක් ඒකම හිත නිතර ඒක නිකන් අර භාවනාවක් වගේ මේක අනිත්‍යයි. මේක අනිත්‍යයි මේක මේ විදිහ තමයි වෙන්නේ. මේක දඬල වැඩක් නැහැ. හිතලා වැඩක් නැහැ. කියලාන්නේ ඒ ඒ මත් බලන්න එතකොට පුළුවන්. නමුත් මේ අර එක මහත්මෙක් කිව්වා මේක හරි අමාරුයි කොහොමද කියලා. පුළුවන් තරම් අපි දෙයක් හදන්න නම් අත්තිවාරම කියන එක දාන්න ඕනේ. එක ගලක් හරි තියන්න ඕනේ. එතන මෙතනින් තමයි මම පටන් ගන්න කියලා. එතකොට ඒ ගේ හැදිලායි. ඒක නොදා කවදාවත් ගේ හැදෙන්නේ. ඒ වගේ තමයි මේ අපිට කරන්න තියෙන වැඩ ටිකත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. පටන් ගන්න, සුළුෙන් පටන් ගන්න, එක එකිනෙට හැකි ප්‍රමාණයෙන් පටන් ගන්න වැඩේ පුළුවන්. බැහැ කියන එක නෙමෙයි. අර උදේිරේගම ස්වාමීන් වහන්සේ කියනා වගේ හැකි සංඥාවෙන් ඉදිරියට යන්නේ. මොකද්ද බෑ කිව්වයි කියලා කවුද අපිට කරලා දෙන්නේ? තම තමන්ගේ ජීවිතේ තම තමන් කොහොම හරි ඇයි ඒක කියන්නේ මම නිතරම කියන එක තමයි පොසිටිව් නෙගටිව් නෙමෙයි. නෙගටිව් පැත්තට ගියාම ශරීරෙ දුර්වල වෙලා යනවා. hina වෙලා යනවා. එච්චරයි කියන්න තියෙන්නේ මට බොහොම ස්තුතියි පිං සිද්ධ වෙනවා බොහොම අහගෙන හිටියට අපිට අද තියුනේ නම් මේ චන්දා දෝස බය මොහ නමුත් අපි කතා කරන්න වෙන දෙයක් කොහොමවත් කමන්නේ කාටද තෙරුවන්ගේ සරණයි බොහොම පිං බොහොම පිං සඳරිසාරයි මහත්මයා මේ අපි සේන මහත්තයාට ගමු සේන මහත්තයාට මේ මොන හරි අදහසකින් හරි ප්‍රශ්නකින් හරි සම්බන්ධ වෙන්න පුළුවන්ද සම්මා සම්බුද්ධ. සර්වන් සර්ණයි මම අහගෙන හිටිය ගොඩක් හොඳ කාරණා ගොඩක් දෙනෙක් කියුණා. මේ අපි අද කතා කර කරන ඕනේ කියවේ ඡන්ද දිසානායක මහත්මිය කිව්වා වගේ අර සතර අගති ඡන්ද ඡන්දයෙන් අගතියට යෑම ද්වේෂ නගතියට යෑම බය නගතියට යෑම මොහය නගතියට යෑම කියන එක ඉතින් චන්ද්‍ර දිසානායක මහත්මයා හොඳට පැහැදිලි කළා බය කියන එක ගැන ඒ අනිත්‍යත් ඒ කරුණ වෙන වෙනම කිව්වේ නැති වුණාට ඒක ඒව අඩංගු වෙන විදිහට හොඳට කරුණ කියලා දුන්නා ඉතින් මේ ඡන්දය ගැන කියනකොට මට මේ මම අහලා තියෙනවා මේ ඡන්දේ දෙකක් තියෙනවා කියලා කුසල ඡන්දේ අකුසල ඡන්දේ කියලා. ඉතින් මේ අකුසල ඡන්දය තමයි මේ අගතියට යන්නේ කුසල ඡන්දයෙන් අගතියට යන්නේ යෑමක් නැහැ කියලාත් මම අහලා තියෙනවා. මම එක බණක් ඇහුවා මේ ඉන්ටර්නෙට් එකේදී අගතිය කියන එකේ හඳුරන තේරුම් කළේ වැරදි මාර්ගය කියන එක නැත්නම් අන්තයට යෑම කියන එකක්. ගැනයි ඒ ධනෙට කිව්වොත් මම දැන් පාලි ගැන දන්නේ නැති ඉතින් ඒක හරි වැරදි මම දන්නේ නැහැ. කොහොම හරි මේ මට තේරුණු විදිහට නම් ඔය ඡන්දයෙන් අගතියට යනවා කියලා කියන්නේ අපේ අපි මේ තෝරා ගන්න එකෙන් මේ වැරදි තීරීමක් නිසා අපි වැරදි මාර්ගයට යනවා එහෙම නැත්නම් වැරදි eh, දේවල් eh, අන්තයකට ගිහින් නිසා අපේ eh, මේ අකුසල් සිත් අපිට පහළ වෙනවා කියන එකයි මට එතනදී මට හිතුනේ උදාහරණයක් ඇටියට මට කියනවා නම් කියන්න පුළුවන් දැන් දැන් මේක මෙතනදී අකුසල් ඡන්දයක් කියවහම අකුසල් ඡන්දයක් කියවහම මේ ඒක මතුවෙන එකක් හරියට උදාහරණයක් ගත්තොත් අපි දැන් කරවිල ඇටයක් අපි පැනකොලොත් මම කරවිල ඇටයක් පැනකොලොත් ඒකෙන් මට එන්නේ කරවිල ගෙඩියක් එතකොට කරවිල ඇටේ තවානට දැම්මහම ඒකේ පොළවේ තියෙන ඒ පොහොර අරගෙන කරවිල තිත්ත කරවිල ගෙඩියක් තමයි එන්නේ නමුත් අල්ලපුවත් එක්කෙනා මේ බෝංචි ඇටයක් පැල කළොත් එයාට බෝංචි පැලයක් එනවා. එතකොට ඒ වගේ අර ඒ ඡන්දේ කියන එක මට හිතෙන්නේ ඒ ඒ තියෙන බීජය වගේ කියන්නේ අපේ හිත ඇතුළේ තියෙන ඒ අකුසල බීජයක් තියෙනවා. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන බීජ මොකක් හරි තියෙනවා නම් ඒවෙන් අපි මතු කරගෙන ඒවෙන් හැමතිස්සෙම අපි අල්ලගන්නේ ඒ වැරදි පැත්තමයි. මට හොඳට මතකයි සමහර තැන්වලදී එකම සිද්ධියකදී සමහර අයට කේන්ති යනවා සමහර අයට ඒ සිද්ධියෙන් ඉතින් කේන්ති යන්නේ නැහැ ඉතින් කොහෙල බැලුවාම අර කේන්ති යන එක්කනට ඒ ඒ කේන්ති යන ගතිය මේ හිත ඇතුලේ තිබුණා ඒ තිබිච්ච නිසා ඒක මතු වුණා. ඒකයි මට හිතෙන්නේ මේ ඡන්දය කියන එක කියන්නේ අනාත්ම සිද්ධියක් හැටියටයි මට හිතෙන්නේ මේක. මේ අපි කරනවා කියලා අපි කිව්වට මේ බුදුහාමුදුරන්ගේ අනාත්ම නැත්තම් සිද්ධිය බැලුවාම ඒක අනාත්ම සිද්ධියක් වෙන්න ඕන මේක. ඒකෙන්ද මේ ඒ ඒකෙන් තමයි ඡන්දයෙන් පස්සේ තමයි ඒක බයකට හැරෙන්නේ ඡන්දයෙන් අගතියට ගියාට පස්සේ කියන්නේ ඒක වැරදි එකක් මතු වුණාම ඒකෙන් දේශ සිතක් තමයි මතුවෙන්නේ කියන්නේ රත් වීමක් වෙනවා ඒ දේශසිත නිසා තමයි මේ බයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ කම්පනයක් වගේ එකක් ඇති වෙන්නේ. බය කියන්නේ කම්පනයක්. අපි ඒ බය ඇති වෙන්නේ දේශසිත නිසා කියලායි මට හිතෙන්නේ. ඉතින් මේ දේශසිත නිසා මේ බය ඇති වුනහම ඒ බය ඇති වුනහම අපිට මේ හොඳ නරක පේන්නේ නැති ගතියක් එනවා. අපි කරන්නේ මොකද්ද නොකද යුත්තේ මොකද්ද කියලා කරන්න බැරි වෙන නිසා තමයි අපි අපි තවත් අගතියට යන්නේ. ඒකයි මට මේ මම මට තේරුම් ගත්තේ මේ ඡන්ද දේශ බය මෝහ කියන හතර. මම දන්නේ නැහැ මම ඉතින් මම තේරුම් ගත්තේ හරිද වැරදිද කියලා. නමුත් මම ඉතින් කිව්වා අනිත් පැයට මගේ වැරදි හරි ගැස්සන්න පුළුවන් හින්දා. තේරුම් ගන්නයි. බොහොම පිං බොහොම පිං සේර මහත්තයා ගොඩක් මේ අදාළ කරුණු සාකච්ඡා කරා. අපි සරස් මහත්තයාට යමු යමුද මේ සරස් කුමුදු කියලා මේ ස්කයිප් නේම් එකකින් ඉන්න. එතනින් පස්සේ මම ආයි පොඩ්ඩක් අපි කතා කරපු සාකච්ඡා මේ උට අපහු යමු. එහෙනම් සරස් මහත්තයා චුට්ටක් එකතු වෙන්න සම්මා සම්බුත්. බුදු සරණයි. මේ බුදු සරණයි. ඉතින් මේ මටත් මේ කියන්න තියෙන්නේ මේ ඇත්තටම මේ අපිට මේ සංසාරගත පුරුදු නිසා තමයි අපි මේ ධර්ම සාකච්ඡාවටත් මං හිතන්නේ මේ මේ කල්යාණ මිත්‍රයෝ ටික හැමතිස්සෙම එකතු වෙන්නේ මේ මොකද මේ දැන් අපි අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස් ගතියක් තියෙනවා මොකද චිත්‍රපටියක් බලලා සතුටු වෙනවා කතියක් මොකද දැන් මේ ඉන්න පිරිස වෙනම තැනක ඉඳගෙන මම කියන්නේ මේ අපි හිත පුරුදු කරගෙන යන විදිහ කරයි මට හිතෙන්නේ මේ සංසාරයෙන් සංසාරයට අපේ හිත මේ අපිට යම්කිසි මාර්ග සුවයක් ලැබෙනවා මේ අපි ධර්ම සාකච්ඡාවේ ඉන්නකොට මොකද අපිට අනවශ්‍ය සිතුවිලි එන්නේ මේ අපි ඒක නිසා මේ මට ගොඩක් වෙලාවට හිතෙනවා මේකට යොමු වීමත් එක්තරා විදිහක මොකද ඉතාලම පොඩි පිරිසක් එකතු වෙලා ඉතාලම වැදගත් දෙයක් කතා කරනවා කියන්නේ මේ හැමතිස්සෙම අන්තිම අර අන්නකෝ අර මහත්මිය කිව්වා ඒ මහත්මියට වෙච්ච දේවල් එකින් එක එකින් එක ඉතින් මෙන්න මේ දේවල් වෙනකොට මේ හිත පුරුදු වෙනවා මං හිතන්නේ මේ යම්කිසි මේ අපි එක මට්ටමක හිත තියාගෙන ඉන්න කියලා මට හිතුණා. ඒ කියන්නේ දැන් දැන් මට වුණත් එහෙම තමයි. යම්කිසි දුකක් වෙන අවස්ථාවක ධර්ම දේශනයක් අහනවා නම් මේ ධර්ම සාකච්ඡාවකට උන් වෙලා ඉන්නවා නම් ඒක අපේ හිතෙන් තුරන් වෙලා තුනී වෙලා යනවා නම් එතන අපිට යම් කිසි දැනසීමක් තියෙනවා. එතකොට එතන ලෝකෝත්තර සැනසීමක් එතන තියෙනවා. ලෞකික සැනසීමට යන ගමන් අපි ලෝකෝත්තර සැනසීමෙත් ඉන්න එක ලොකු දෙයක්. මොකද මේ අපේ හිත නිතරම ව්‍යාකූල වෙලා ඉන්න ඉන්න අපිට වෙන වෙන හෝමෝන් වර්ග අපේට ස්‍රාවය වෙලා අපිට ඔළුවකක් කොමද අරව මේවා ගොඩක් එනවනේ මොකක් හරි හිත හිත හිත ඉන්නකොට නමුත් මේ වැඩි වෙලාවක් අපි දැන් ඇත්තටම හිතන්නේ මේ කල්යාණ මිත්‍ර පිරිසම වැඩි වෙලාවක් කරන්නේ එක්ක ධර්ම දේශනාවකට සවන් දෙනවා අපි ධර්ම දේශනාවකට සවන් දෙනවා ඒ හා සම්බන්ධ දෙයක්ම නේ කරන්නේ ඉතින් ඇත්තටම මේ හරිම පින්වන්ත පිරිසක් එකත් එක්ක එකතු වුණා කියන හැඟීමක් ඇති වෙනවා ඇත්තටම. ඉතින් හරිම වාසනාවක් මේ යන ගමන අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි ඉතින් සංසාරෙන් සංසාරයේ පුරුද්දටනේ අපි මේකට එකතු වෙලා ඉන්නේ. මට දෙ කියන්න තියෙන අදහස ඒක තමයි ඇත්තටම බුදු සරණයි. ඔව් අපි මේ සුරත් පෙරේරා මහත්තයාට තිබුණා සුරත් පෙරේරා ස්කයිප් නේම් එකෙන් මම හිතන්නේ අපිට අදහසක් වගේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් බොහොම පිං සම්මා සම්බුත් අපිට නම් අද හරියටම සංගස් කරුණ ඇහුනේ නෑ හරියට කැඩි කැඩි වගේ ඇහුනේ මේ ඇත්තටම ඉතින් ওই සෑම දෙයකට මුල වෙන්නේ තෘෂ්ණාව කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද තෘෂ්ණාව නැත්නම් ඉතින් අපි බැඳීම් ඇති කරගන්නේ නැහැනේ. දැන් මොකක් හරි දෙයකට අගතියට යන්නේ ඒක කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුනහමනේ. ඒ වගේම තමයි ද්වේෂය වුණත්, බය වුණත්, මොහ වුණත් ඉතින් තෘෂ්ණාව හින්දා තමයි අපිට මේ විදිහ ඇති වෙන්නේ කියලා මට හිතෙනවා. දැන් අපි මම නම් දැන් මරණ ගෙයක ගිහම වුණත් මට මතක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මරණ ගෙදරකට ගියාම මේ මරණේ මේ මේ මිනිහ දැක්කහම මර මොකක්ද මල සිරුර දැක්කහම හිතන්න Tamanටත් මේක මේ විදිහටම වෙනවා කියලා එහෙම හැමතිස්සෙම අනිත්‍ය මෙනෙහි කරන්න කියලා ඒ වගේම මොකක් හරි කවුරු හරි වැරද්දක් කරත් කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් නිසා දේශයක් ඇති වුණත් හැමතිස්සෙම මේ ගැන අනිත්‍යයි කියලා හිතන්න කියලා කියලා තියෙනවා. ඉතින් මේ විදිහට බයක් ආවත් මේකත් අනිත්‍යයි කියලා එහෙම හිතලා ඉතින් මෝහයෙන් අගතියට යන්නේ නැතුව මේ කියන්නේ තෘෂ්ණාව අඩු කරගෙන හැම කාරණයකින්ම බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මේ තමයි මේ ওই කාරණා වලින් අපිට මිදෙන්න පුළුවන් මේ තෘෂ්ණාව තියෙනකන් අපිට මේ සංසාරේ කෙලවරක් කරගන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් ওই අතීත සිතුවිලි අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ගැන හිත හිත හිතිය අනාගතයේදී අල්ලගත්තත් ඒ විදිහටම අපි යන්නේ මේ කියන්නේ අගතියට යනවා කියලා තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සමහරක් අපිට සිද්ධ වෙච්ච දේවල් ගැන අපි නිතරම අතීතයේ ගැන අතීතයේ දෙච්ච වෙච්ච දේ ගැන මෙනෙහි කරනවා නම් ඉතින් අපිට ද්වේෂයක් හරි ඒ වගේ අදහස් ආවොතින් අපිට මේ සංසාරින් ගැලවෙන්න හම් වෙන්නේ ඒක නිසා ඒ අතීතය අමතක කරන්න ඕනේ අනාගතයත් අමතක කරන්න ඕනේ එල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ මේ වර්තමානයේ ඒ සැප දුක කියන දෙක අනිත්‍ය කියලා හිතලා ඒකේ උනත් එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අපිට මේ සසරේ දුක දකින්න පුළුවන් නම් අපිට ඉතින් මේ ලැබෙන ධර්ම කරුණා අනුව හිත හදාගන්න පුළුවන් නම් ඉතින් අපිට මේ සසලින් ගැලවෙන්න ඉතින් ටිකක් හරි පහසුකමක් ලැබෙනවා නැත්නම් ඉතින් ඒව ගැනම හිත හිතාග ඉතින් අපිට මේ ඒ කියන්නේ ප්‍රශ්නාවෙන්ම හිතියොතින් කවදාකවත් අපිට මේ සසලින් ගැලවෙන්න බෑ ඒ කියන්නේ ප්‍රශ්නාව නිසානේ අපි මොකක් හරි දෙයකට බැඳීම නිසානේ අපිට යලි ජීවිතය ගැන හිතන්න ඇති වෙන්නේ ඒක නිසා තෘෂ්ණාව නැති කරගන්න ඕනේ කියලා තමයි මට නම් හිතෙන්නේ. සිරුවන් සරණයි. බොහොම පිං බොහොම පිං හැමෝටම බොහොම පිං මේ මම හිතන්නේ මම චූට්ටක් මගේ තියෙන දැනුම විදිහට මේක මේ මේ හිතන්න එපා මේ මම කට්ටිය ගැන වැරදි විදිහට මේ කරනවා කියලා. ඒ කියන්නේ අපි අපි සමදුරටත් කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ? මහත්ය වගේ අවස්ථාවක් ලබා දෙන්න මේ කට්ටිය මම කියන දේවල් ගැන පොඩ්ඩක් මොන හරි අඩුවක් තියෙනවා නම් ඒ ගැන අවුදුරටත් කොහොමද මේක භාවනා කරන්න කියන එක මටත් කියලා දෙන්න. ඒක බොහොම මේ පින්නානුමෝදනා පුණ්‍යානුමෝදනාව පිළිගන්නවා. මේ අපි සේන මහත්තයාගෙන් පටන් ගමු සේන මහත්තයා මතක් කරා අර අගතිය කියන්නේ වැරදි මාර්ගය කියන එක මම කියන්නේ බොහොම හරි. මේ එහෙම තමයි හිතන්න ඕන. මේ අකුසල් සිත් අකුසල් 15 වෙනකොට හෝ අකුසලෙන් අගතියට යනවා. ඒ කියන්නේ අර ඡන්දයෙන් අගතියන කියන දෙවේදි කාරණයක් තියෙනවා කිව්වා. ඒ කියන්නේ අකුසලය නිසා කුසලය නිසා ඡන්දයෙන් අගතියට යනවා කිව්වා. ඒක බොහොම හොඳයි. අර කරවිල ඇටේ ගැන මතක් කරා. ඒක බොහොම හොඳයි. කරවිල හිතෙව්වොත් ඒ කියන්නේ දුක් දෙයක්මයි අපිට හම්බ වෙන්නේ හොඳ දෙයක් පළකරුවොත් හොඳ දෙයක්මයි හම්බ වෙන්නේ කියලා ඒ අර අනාත්මව සිටීම ගැන කතා කරා. ඒ කියන්නේ මේ කරන කෙනෙක් නැහැ මේ ධර්මතාව ටික තමයි වැඩ කරන්නේ කියන එක ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ මේ ධර්මතානුව මම අකුසල් සිත්ම පහල කරගෙන ඉන්නවා නම් ඒකේ ධර්මතාවය නිසා අර කිව්වෙසඳි කියුණා දැන් තරහ කෙනෙක් සමහරක් දෙයක එකම දෙයක කෙනෙක් තරහ ගන්න නැහැ කෙනෙක් තරහ ගන්නවා කියන එකේ ඒ කියන්නේ අකුසල් සිත් වැඩි වීම නිසා ඒ වෙලේ පහළ වීම නිසා ඒක වෙනවා ඒ ධර්මතා හේතුන් නිසා හටගෙන හේතුන්ගෙන් හේතුන් නිසාම හටගෙන හේතුන් නිසා වර්ධනය වෙලා ඒකේ නැතිවීම ගැන බලන්න ඒක මම කොහොමද නැති කරගන්නේ කියන එකත් බලන්න ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ ඡන්දයෙන් ද්වේෂයට යනවා එතනින් අර මෙන්න මේ කතාවේ පොඩි මම මේක මේ ගුරුවරයෙක් විදියට නෙමෙයි මට තේරෙන විදිය මම මේ කියන්නේ අර මේක මේ සරල රේඛීයම යන විදියක් නෙවෙයි වගේ තමයි මට අදහස් වෙන්නේ. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඒ කියන්නේ අපි බොහෝම ඒ කියන්නේ මෙන්න මේකටයි ඒ කියන්නේ ඡන් සේන මහත්මයා මතක් කරේ මම හිතන්නේ ඡන්දයෙන් ද්වේෂයට ගිහිල්ලා දේශෙන් මෝ බයට ගිහිල්ලා බයෙන් මෝහයට යනවා වගේ මට හිතෙන්නේ මෙන්න මේ හැම දෙයක්ම වෙන්නේ මෝහයෙන් ඒ මෝහය නිසා තමයි අපිට කියන්නේ ඡන්දය හොඳයි කියන ඒ කියන්නේ මේ රූපය අල්ලගෙන ඉන්න එක හොඳයි කියන මෝහය තියෙන නිසා තමයි අපිට මේ ඔක්කොම වෙන්නේ ඒ අර අනුසේ ධර්ම ටික නිසා තමයි මේ වෙන්නේ මේ පාරවල් හතරම ඒ කියන්නේ අපිට ඡන්දය තියෙනවා නම් මෝහය තියෙනවා. දේශය තියෙනවා නම් මෝහය තියෙනවා. මෝහය තියෙනවා නම් ඡන්දය තියෙනවා. ඔය හැම පාරෙම අපි චුට්ටක් හරි අපිට අවිජ්ජාව තියෙනවා නම් ඒ කියන්නේ ඒක මෝහයට මුලක්. ඒ මෝහය නිසා අනිත් අගති ගමන් තුන අපි යනවා කියන එක. වගේ තමයි මට තේරෙන්නේ මේක මේ හරියටම මම මේ මේ මේ පොතකින් බලලා කියන දෙයක් නෙවෙයි. ඇත්තටම මට වැටහෙන දෙයක් ඒක නිසා මේක වැරදි තියෙන්න පුළුවන් කවුරුවත් ඒ ගැන මේ කරන්න එපා මේ ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම අපේ දිරුක් මහත්තයා කියපු කතාවට මේ කරොත් අර අපි කොච්චර මේවයි හොඳට හිටියත් ඒ මහත්තයා ගොඩාක් මේ අවංකව මේ කතාව කිව්වා. ඒ කියන්නේ මම කොච්චර මේකෙන් හිටියත් මට මේක මේ පාරද කියන සැකයක්. ඒ කියන්නේ මට මෙහෙම හිතියොත් මේක කරගන්න පුළුවන්ද කියන සැකයක්. මට මේවා සමහර වේලාවදී මම කොච්චර ඉඳ හැදුවත් මේක මේක මම කරලා තියෙන දේවල් නිසා මම මම මට මේක පවත්වන්න බෑ නේද කියන එක වගේ කියන්නේ මම මේ කරන දේ හරිද කියන වගේ සැකයක් එන්න පුළුවන් මම කියන්නේ එහෙම වෙනවා කියන එක නෙමෙයි ඒ වගේ දේවල් වෙනවා ඒ කියන්නේ දැන් මේ හිතන්නකෝ මේ සංසාරයක් තිස්සේ අපි දස අකුසල් සංසාරයක් තිස්සේ දස අකුසල් වලින් මාන්නේ ඒ කියන්නේ මෙන්න මෙහිම ඉන්න එක හොඳයි ප්‍රාණඝාතය කරගෙන ඉන්න එක හොඳයි අද ප්‍රදානය කරගෙන ඉන්න එක හොඳයි බොරු කියන එක හොඳයි ඒ කියන්නේ මේ බොරුව කියන එක යනවා මේ නිවන දක්වාම ඒ බොරුව කියන්නේ මේ මෙන්න මේ දේවල් සත්‍යයි කියලා ගන්න ඒ කියන්නේ මේ ගෙවල් දොරවල් යන වාහන රත්තරන් මිල මුදල් මේවා හොඳයි කියන එකත් මේ මුසාවක් වෙනවානේ නිවනත් එක්ක කම්පයර් කරනකොට ඉතින් අන්න ඒ වගේ මේ සංසාරය තිස්සේ අපි මේක පුරුදු කරගෙන ආවේ ඔන්න ඕවනම් මේ එකපාරට අපි මේ අවුරුද්දක් දෙකක් තුනක් හතරක් අවුරුදු 25ක් කියන්නකෝ අවුරුදු 18ක් කියන්නකෝ අවුරුදු 5ක් කියන්නකෝ මේ මම වගේ ඒ වගේ පොඩි කාලයක් ඇතුළත මේ ඔක්කොම වළක්වනවා කියන එක ඒක වෙන්නේ නෑ අර අනුසේ ධර්මයන් එළියට ඇවිල්ලා මේක අර හොඳ හොඳට මතක තියාගන්න මට අනුසේ ධර්මයන් එනකොටම අර බලලා මීය දැකලා කිසිම දෙයක් හිතන්නේ නැතුව අර පයිප් ඇතුලට ගිහිල්ලා හිර වෙලා මැරෙන දේ තමයි උතන වෙන්නේ. අන්න ඒව පොඩ පොඩ පොඩ පොඩ වැලකිනවා කියලා දීපු මහත්තයා ඒක මතක් කරා. ඒක බොහොම හොඳයි. මට මෙන්න මේ මේ දේවල් අඩු වෙලා තියෙනවා කියන හැඟීම මට තියෙනවා කියන එක කිව්වා. ඒක බොහොම හොඳයි. අන්න එහෙම තමයි මේක කැපෙන්නේ. මේක නැත්තම් මේ එක සැරේට මේක අවබෝධ වෙලා මට මේ අරන් ලයිට් එකක් දැම්මා වගේ එක පාරට මේක අවබෝධ වෙලා මං හිතේ ඉඳන් මට කිසිම කෙලෙසයක් නැහැ කිසිම අනුසය ධර්මයක් නැහැ කියන සත්‍යෙට නෙවෙයි මේක ප්‍රමාණයෙන් ප්‍රමාණයට ප්‍රමාණයෙන් ප්‍රමාණයටයි කැපෙන්නේ ඒක නිසා අපි යන්නේ යන ගමන අප්‍රමාදීව විරියෙන් ඒ කියන්නේ ආරම්භක විරියක් ඇතුව හැම සතියෙන් යුතුව මේක කරගන්න ඕන ඒ සමාධිය නැති වෙනෝ නම් ඇති වෙන්නේ අර මම හැමදාම කියනවා වගේ කියන්නේ සම්මා දිට්ඨිය ප්‍රමුඛ කරගත්තා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ඒ හතෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා සති කියන ඒ හතෙන් ප්‍රමුඛ සමාධිය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ හත නැතුව ඇතිවන සමාධීන් ඇවිල්ලා මේ මිත්‍යා සමාධි ඒක නිසා සම්මා සමාධියක් වෙන්න නම් අර සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මන්ත ආජීව පෙරටු කරගත්ත වායාම සති පෙරටු කරගත්ත සමාධියකිනුයි අපි මේ සමාධියක් තමයි අපි හැම වෙලෙම මේ අදිස්ථාන කරන්න ඕනේ. ඒ කියන්නේ තව කතාවක් කිව්ව අර ආහාර වලට කරකිරලා කියන එක. ඔය අපි කොච්චර කිව්වත් අපි දැන් ගොඩක් දුරට ආහාර වලට කලකිරීම මේ මේ මේ හිතන්න කිසිම වෙලාවක හිතන්න එපා මම මේ කෙනෙක් විවේචනය කරන්න එහෙම මේ කතාවන්නේ මෙන්න මේ මට ඇහෙන විදිහට මට තේරෙන විදිහට මේ ඉන දේවල් තමයි මම කියන්න බලාපොරොත්තුව මේ කිසිම තරහක් නැහැ කිසිම තරහක් ගන්න එපා ඒ වගේම කිසිම මේ මේ අඩු තක්සේරුවක් නෙවෙයි මෙන්න මෙන්න මේ ටිකත් පොඩ්ඩක් හිතන්න කියන එක. මෙන්න මේ පැත්තට පොඩ්ඩක් හිතන්න පුළුවන් කියන එක විතරයි මම වටහලා දෙන්න හදන්නේ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් ආයි පෙන්වන්න මම මෙන්න මෙහෙම නෙවෙයි හිතුවේ කියන එක. දැන් මට හිතන විදියයි අපි දෙන්න දෙවිදිහකට හිතන්නේ. ඒක නිසා එතන අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ විදිහට හිතන්න කියන එක විතරයි මම අදහස් කරන්නේ මේ ආහාර වලට කල්කිරලා කියන එක කවදාවත් හිතන්න එපා. මේ ආහාරය අපි මේ මේ මොකද ඕකේ අන්තිම සත්‍යට යන්නේ මේ පින්ඩපාතෙන් දෙන දෙයක් ලැබෙන දෙයක් ලැබුණ නැත්නම් මම මැරෙනවා කියන සත්‍යට කියන්නේ ලැබුණ නැත්නම් මට මරණය පවා සැපයි කියන තත්ත්වයට මම මේ අදත්තාදානෙන් ජීවත් වෙන්නේ මම සල්ලි හම්බ කරගෙන සල්ලි වලින් මේ දේවල් අරගෙන කන්නේ බොන්නේ නැහැ කියන තත්ත්වයට එන්න ඕනේ ඒක තමයි මේ පිටපතින් ජීවත් වෙනවා කියන්නේ පිටපත ලැබුණොත් මම ජීවත් වෙනවා පිටපත නැත්තම් මම මැරිලා ගියත් කමක් නැහැ මම මේ අදත්තාදානෙ කරන්නේ නැහැ කියන තත්ත්වයකට මේ ආහාරය ගැන කලකිරෙන්න ඕනේ ඒ කලකිරීම ඇත්තටම හොඳට බලන්න නම් මේ පිටරටක ඒ කියන්නේ එක පාරට කොහේ හරි යන්න කොහේ හරි ගිහින් ඉවර වෙලා සතියක් දෙකක් බත් නැතුව ඉන්න බලන්න අන්න ඕ වගේ දේවල් වලින් කියන්න පුළුවන් Taman ඇල්ලද නැද්ද කියන එක ආහාරයෙන් මේ මට හොඳට දැනලා තියෙනවා දැන් මම ගොඩක් පිටරට සංචාරය කරන කෙනෙක් ඒ වගේ සංචාරය කරද්දි මට හොඳට තේරෙනවා අනේ මොන හරි අඩුවක් තියෙනවා අපි හැමදාම අපි හැමදාම බත් කකා ඉන්න කට්ටිය, ඒ කියන්නේ අඩුම ගන්න දවස් 3කට සැරයක් හරි බත් කන කට්ටිය, ඒ බතේ අඩුව මට හොඳට දැනෙනවා. මට හොඳට දැනෙනවා අනේ මම මේකත් මේ අල්ලගෙන නේද මේ ජීවිතේ ඉන්නේ මේ බත් ටික පවා මම අල්ලගෙන නේද ඉන්නේ කියන එක මට හොඳට තේරෙනවා. මොකද ගොඩාක් මේ ශරීරයට ගොඩාක් අඩුවක් තේරෙනවා. කොච්චර කෑවත්, කොච්චර මස් මාළු කෑවත් ඒ අඩුව තියෙනවා. අන්න ඒ වගේ දේවල් පවා මම මේ උපාදාන කරගෙන ඉන්නව නේද කියන එක හොඳට මතක තියාගන්න. අන්න ඒ වගේ දේවල් මෙහෙම කරන්න. දැන් අර දිනුක් මහත්මයා මතක් කළා මේ සින්දු ඇසීම ගැන සින්දු ඇසීම දැන් මලක්සලා කියලා. ඒක හොඳට හිතන්න. දැන් මෙන්න මෙහිමයි මේ වගේ ඉකාතුරු භාවනා කරගෙන යනකොට ටිකක් යම්කිසි දුරකට යනකොට මේ ඕන දෙයක් අහන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පවා අර වීණා ගායනය. ඒ වගේ දේවල් රස විඳින්න, يعني මේ දේවල් ඇත්තටම අහන්න පුළුවන්, රස විඳින්න පුළුවන්. හැබැයි මේකේ අනිත්‍ය භාව, අනාත්ම භාව, දුක්ඛ භාව ඒ කියන්නේ ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැතුව මේ දේවල් විඳින්න පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අපි මේ සංසාරේ යන ගමනේවත් එක්ක මට මේවා එපා, මට මේවා මට දැන් මේව එපා, මට මේ සින්දු එපා කියන මේකෙන් නෙමෙයි මේ සින්දුව මම මේ ලෝකේ ජීවත් වෙනවා නම් මට සින්දුව ඇහෙනවා. ඒ ඇහෙන සින්දුව මම මගේ කියලා ගන්න නැතුව අනිත්‍ය ස්වභාවය. ඒ කියන්නේ නිත්‍යයි, සපයි, සුඛයි, ආත්මයි කියලා ගන්නේ නැතුව මට ඒ දේ මෙන්න මේ දේ මට ඇහුණාට මට මේ දේ ඇහෙනවා මේක වළක්වන්න බෑ මොකද මේ මේව එපා එපා කියනකොට ඒකාන්තයකට යන්න පුළුවන් මම මේ කියන්නේ මේ මේ කතා කරපු පැටි යාන්ත්‍රික ගිහිල්ලා කියන එක නෙමෙයි මෙන්න මේ වගේ දේවල් සියුම්ම පවා Tamanට මෙන්න මෙහෙම ඉන්න පුළුවන් කියලා මට සින්දු නාහා ඉන්න පුළුවන් කියන එක මට මේ සින්දු දැන් මේ වෙනවා කියන එක අනිත් පැත්තෙන් ඕක මාන්නයකටත් එන්න පුළුවන් දැන් මම සින්දු අහන්නේ වෙනද වගේ නේ මම දැන් හොඳයි අනිත් කට්ටියත් එක කම්පෙයාර් කරනකොට මම හොඳයි කියන එක ඒ සියුම් මානකටවත් එන්න එපා එපා එපා මොකද ඕකත් ඇවිල්ලා Tamanගේ භවය පැවැත්මක් අර සරල රේකීයව මට මෙන්න මේ මේ දේවල් එපා එපා එපා එපා මට මෙන්න මේ දේවල් නැතුව මමක් ඉන්නවා මට භවයේ පැවැත්මක් තියෙනවා. අන්න ඒ தත්ත්වයටත් මේ මේ මේ සංසාරේ මේ අපි කැරකින කැරකිල්ල ඒ தත්ත්වයට පවා ඒ තරම් සියුම් බවට මමක් ඉන්නවා මම පවත්නවා මේක පවත්වන්න පුළුවන් කියන ඕක මේ කියන්නේ නැහැ හිතෙන් කියන්නේත් නැහැ අපි දන්නේත් නැහැ අපි කියන අමෝහය එච්චරට අපිට තියෙන මෝහය අපිට තියෙන මෝහය එච්චරට ගැඹුරුයි ඒ කියන්නේ ඕක කියන්නේත් නෑ මම කින්නවා කියන්නේත් නෑ අනාත්මයි කියලා ඕන තරම් භාවනා කරනවා. ඒ වුණාට මේ මම ඉන්නා මම දැන් හොඳයි අනිත් පැත්තට වැඩි මම එදාට වැඩිය හොඳයි ඔතන මමක් ඉන්නවා ඉන්නවමයි. අන්න ඒ දේවල් ගැන හොඳට කල්පනා කරලා බලන්න. ඒ වගේම චන්දන මහත්තයාගේ වත්තුපම සූත්‍රය දිනපතාම ආවර්ජනය කරනවා කියලා බොහොම හොඳයි. ඒ 16 කාරණේ හොඳට බලන්න මට මෙන්න මේ මේවා දෝ වුණා මට ඒ මොකද උනේ මම අල්ලපු නිසා මම ප්‍රමාණ කරපු නිසා තමයි මේ දේවල් උනේ කියලා හොඳට බලන්න ඒ ධර්මතා ගොඩක් කැපිලා යයි. මෙතන ගොඩාක් කතා කරපු ඒ මේ කච්චිය කිව්වේ මේ මේ තදංගමය වශයෙන් මේවා මේ ඒ කියන්නේ මට මෙන්න මෙහිම ඉන්න පුළුවන් මට සතියෙන් ඉන්න පුළුවන් මට මේ ඉන්න පුළුවන් මේවා තදංගම වශයෙන් මේ තමයි මේක යටපත් වෙලා තියෙන්නේ මට මෙන්න මේ සතියෙන් ඉන්නකම් මේක කරන්න පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න අර අවිද්‍යාවක් විදිහට මෙන්න මේවත් අනිත්‍යයි මේවා මේ කවදාවත් පවත්වන්න පුළුවන් දේවල් නෙවෙයි කියන එක හොඳට සිහියට ගන්න එතනින් තමයි අර ආශ්‍රව ධර්ම ටික මේ කැපෙන්නේ ඒ වගේම වේදනාව පතන්නේ නැත්නම් මේවා බොහෝ දුරට සමනය වෙනවා. ඒ කියන්නේ වේදනාව වෙනස් කර කර වේදනාව අපි මේ අර මේ මේ අතන චන්ද්‍ර මහත්මයා මතක් කරා මේ අපි මේ වේදනාව ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ජීවිතේ මොකක්ද කරන්නේ මොකක් හරි සැපයක් දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට මට ඔක ගොඩාක් දුරට තේරුණේ නැති දැස්න මෙන්න මේක හොඳට මේ කියන්නේ භාවනාවක් විදිහට වඩන්න පුළුවන් දෙයක්. දැන් අපි සාමාන්‍ය පුජ්‍යලයෝ විදිහට අපි සාමාන්‍ය දිනපත කියන්නේ දිනපතා වැඩට යන දිනපතා ඒ වගේ තත්යක ඉන්න ඉන්න කට්ටිය විදිහට අපි හිතාගෙන ඉන්නේ මේ හොඳ නිවාඩුවක් හම්බුනොත් හොඳ ට නිදාගන්න දවසක් හම්බුණොත් හක්ම සැපයි කියලා. ඕක හොඳට බලන්නකෝ. මෙන්න මේ සතර ඉරියව්ව. සතර ඉරියව්වම දුකයි කියන එක Tamanට අවබෝධයක් නැති නිසා තමයි ඔය ඕන තරම් මම ඕන තරම් අහලා තියෙනවා ඕන තරම් මමත් කළා තියෙනවා. ඒ කියන්නේ මේ වැඩ කරන දවසට අපි හිතනවා නිකන් 10 විතර නිකන් 11 විතර නිකන් නිදාගන්න දෙන්නම් කොච්චර සනීපයිද කියලා. හැබැයි ඕක දවසක් නිදාගන්නකෝ බලන්න මොකද වෙන්නේ කියලා. ඕකේ. කවදක හරි Tamanට මේ අවස්ථාවක් ලැබිච්ච දවසට මුළු දවසම නිදා ගන්න නිදා ගන්න පුළුවන්ද කියලා. පය හයක් අතක් නිදා ගන්නකොට හරිය මේ විදිලා නැගිටින්න වෙනවා. ඔන්න ඔය ඉරියාපත භාවනාවම ඇත්තටම මේ ඉරිය මෙන්න මේ ඉරියව් වෙනස් කරන්න අපිට කවදාවත් දෙන්නේ නැහනේ. අපිට කවදාවත් දෙන්නේ නැහැ මෙන්න මේ නැගිටලා ඉන්න දුක නිසා තමයි වාඩි වෙන්න ඕන කියලා. මේ වාඩිලා ඉන්න දුක නිසා වාඩිලා ඉන්න එක පවත් ගන්න බැරි නිසා ආපහු නැගිටින්න ඕන. ආපහු නැගිටලා මට ඇවිදින්න ඕන. ඔන්න ඔය සතර ඉරියව්වෙම ඇත්තටම සතර ඉරියව් භාවනාවෙන්ම අපිට ඇත්තටම නිවන් தත්ත්වය දක්වාම දිගටම ගෙනියන්න පුළුවන් ඒක නිසා හොඳට හිතන්න මේ අපි හැම වෙලෙම යම් කිසි සැපක් දුකට පෙළනකොට ඒ දැන් අපි හිතන්නකෝ දැන් මේ අපි වාඩි වෙන එක සැපයි නම් අපි වාඩි වෙන එක සැපයි නම් අපි සැපක් කියලා හිතලා වාඩි වෙනවා හිතගෙන ඉඳලා දුක් නිසා අපි ඒ සැපය පටන් ගත්තේ අපි වාඩි වෙනකොට. හැබැයි අන්තිමට දුකක් වෙලා කෙලවල වෙනවනම් අන්න ඒ පටන් ගත්ත තැන ඉඳන්ම දුකක් තියෙනව නේද මෙන්න මේක අපිට දැනුන්නේ අපි සපක් කියලා වාඩි වුණා ඊට පස්සේ උපේක්ඛාවට යනවා ඒ උපේක්ඛාවෙන් ආපහු දුකකට යනවා දැන් පිටිපස්ස රීදෙනවා මට නැගිටින්න ඕන කියලා ওই හැම දෙයක්ම පටන් ගන්නෙ සපයි කියලා හිතාගෙන ඊට පස්සේ දුකෙන් අවසාන වෙනකොට අපි සාමාන්‍ය පුතග්ජනය විදියට කරන්නේ ඒකෙන් තවත් සැපක් හොයාගෙන ඒක මාරු කර කර මාරු කර කර අර වඳුර අත්ෙන් අත්තට පනිනවා වගේ අපි සැප හොයන්න යන ගමනේ අර මිරිඟුව සොයා යන මුවා වගේ මෙන්න මේ සැපය සොයාගෙන අපි අත්ෙන් අත්තට පැන පැන ඉන්නව නේද කියන එක හොඳට මතක තියාගන්න මේක කිසිම ඉවරයක් නෑ මේ සැපේ අර මම හැම වෙලෙම මතක් කරන්නේ අර රජුරෝ ගිහිල්ලා දිව්‍ය ලෝකවලත් සැපක විඳලා ආපු කාම ගැල්ල හිටපු රජුරෝ ඇවිල්ලා මෙහි ඉන්නකොට මෙන්න මේ කාමයන් පස්සේ දුවලනම් කිසිම වගතුවක් නැහැ කිසිම තේරුමක් නැහැ කියන එක මේ එච්චරවත් විඳලා මට තවත් මේක ඉවර නෑ කියන එක. ඒ කියන්නේ මෙන්න මේව පස්සේ යන එකම තමයි මේ ප්‍රශ්නේ මම රැස් කරගන්න රැස් කරගන්න තරම්. මම මේ රැස් කරගන්න මේක මේ ගැරන්ටි, වොරන්ටි ඔක්කොම කිය කිය, ඉන්ෂුරන්ස් කිය කිය ඔක්කොම රැස් කරගන්න දේවල්ම තමයි මට අන්තිමට මම රැස් කරන්න රැස් කරන්න තව තව දුකයි මේ රැස් වෙන්නේ. ඒවත් වෙනස් වෙනවා, ඒවත් වෙනස් වෙනවා කියන ඒවත් වෙනස් වෙලා මමත් වෙනස් වෙන මේ මට මට පවත්ත ගන්න බැරි මම මම විදියට පවත්න්න බැරි මේ ආත්මය මේ ශරීරයක මේ මේ මම විදියට මට පවත්ත ගන්න බැරි මේකත් කැඩලා බිඳලා යන එකේ මොන ඉන්ෂුරන්ස්ද මොන ගැරන්ටිද මොන මොනවද මම මේ කරන්නේ කියන එක තව තවත් රැස් කරන්න රැස් කරන්න මොකද නිත්‍යයි සැපයි ආත්මයි කියන දේවල්ම තමයි මම ලං කරගන්නේ නිත්‍යයි සැපයි ආත්මයි කියන දේවල්ම ලං කරගෙන තියෙන දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දේවල්ම තමයි මම ලං කරගන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දේවල්ම මම ලං කරගෙන කොහොමද මම සැපක් විඳින්නේ කියන එක තමන් හොඳට හිතලා බලන්න. ඒක ඒක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. ඒ වගේම චන්දන මහත්තයා තවත් මම හිතන්නේ කිව්වා මේ අපි මම හිතන්නේ අර දාන සීලය කියන ඒවා අවශ්‍යයි. ඒ හැබැයි ඒකෙන් නවතින්න එපා. ඒ කියන්නේ මෙන්න මේ දාන ගැන කියනකොට අපිට හිතෙන්නේ මේ සාමාන්‍යයෙන් කාට හරි දෙන දෙයක් ගැන හරි මෙහි ඊට වඩා දුරට හිතන්න මම මෙන්න මේ සංඥාවල් ටික මගේ මේ වේදනාවල් ටික මම දන් දෙනවා. අපිට දන් දෙන්න පුළුවන්ද? අපිට හොඳ වේදනාවක්. දැන් මේ ටිකක් දුරට යනකොට මේ ධාන සුඛය, ධාන සුඛය ඒ වේදනාවල් පවා එහෙම නැත්නම් මේ විමුක්ති සුඛ ඒ සුඛවල් පවා මට දන් දීලා මම මේකේ මොකද මම මේ සකස් කරන දෙයක් මම ධාන වේවා විමුක්ති සුඛ වේවා මේ තව මේ අරූප ධාන වේවා මේ හැම සකස් කරන සකස් කරන දෙයක්ම අවතක හරි නැති වෙලා යනවා මෙන්න මේ වේදනාවට මම ඇලිලා හිටියොත් මගේ මේ ගමන ඉවරයක් කරන්න නැහැ කියන එක හොඳට තමන් ප්‍රඥාවෙන් මෙනෙහි කරන්න මම කුමනෝ හරි දෙයක් සකස් කරා නම් එකම මේ අසංකත ධර්මයේ නිවනයි මම මොනෝ හරි දෙයක් සකස් කරා නම් එතනත් මේ මේ මේකයි මම මේ පහුර අතාරින ධර්ම ටිකක් තමයි මේ කියන්නේ. ඒක නිසා මේ ඒ ධර්මයන් මේ වැරදිට වටහා ගන්න එපා. මේක යන්න නම් අපි ආරෂ්ඨාංග මාර්ගයේ යන්න ඕන. ඒ ආරෂ්ඨාංග මාර්ගයේ ගිහිල්ලා මෙන්න මේ ධර්මතා සකස් කරපු ධර්මතා කියලා යම් කිසි දවසක අපිට අවබෝධයක් එනවා නම් මම මේ කියන්නේ මට හිම අවබෝධයක් ඇවිල්ලා නැහැ ඒ බබයි මේ ධර්මයේ යන මේ එක කියන්නේ මේ හැමදේම සකස් කරගෙන සකස් කරගෙන යන දේවල් මේව නැති වෙනවා මේව නැති වුණාට මට මේ මෙන්න මේ ඥාණය ඇති කරගන්න මේ දුරට යන්න එතන එතන අපිට තීරෙන් මට තාම තීරෙන්නේ නැහැ ඒ ඒ தත්ත්වය දක්වා මේක දිගටම ගෙනියන්න ඊට පස්සේ මෙන්න මේකට මේ මම කරනවා කියන මම කියන සියුම් ධර්මයක් මේක ඇතුලේ තියෙනවා මේ මම ආරස්සාංක මාර්ගවල මේව කියන්නේ නැහැ මේව කියන්නේ නැහැ අපිට එච්චරද සියුම් අපිට තේරෙන්නේ නැහැ මේ මම ඉන්නවා ඇතුලේ කියන එක මේ ආස්මි මාණය කියන එක ඒකයි මේ කියන්නේ අර රහත් වෙනකොටයි මේ අසීමානේ නැති වෙන්නේ කියලා. අපි කොච්චර නොකියුවත් මේ අපි ඇතුලේ මේක තියෙනවා. අපි ඇතුලේ මේක මේ මම මේ ධානවලට යනවා. මම මේ අරූප ධානවලට යනවා කියන එක ඇතුලේ තියෙනවා. මේක ලකුවට ප්‍රකාශ වෙන්නේ නැහැ. හැබැයි ඒක පැවැත්මක් ගැන මට මෙන්න මෙහෙම පුළුවන්. මං අනිත් කෙනාට වැඩිය දැන් හොඳයි මට මෙන්න මෙහෙම හත්වෙනි ධානයට යන්න පුළුවන්. අටවෙනි ධානයට යන්න පුළුවන් කියන එක පවා මට මේ අසීමානේ විදිහට මගේ මාන්නයක් විදිහට ඇතුලේ තියෙනවා. අන්න ඕව තමයි අපි නැති කරගන්න බලන්න ඕන මේවත් අනිත්‍යයි මේ මම නෙමෙයි මේ ධර්මතා ටිකක් නිසා හැදුන දෙයක් තමයි කියන එක මේ හොඳට සිහියට ගන්න. ඒක බොහොම හොඳයි මම මේ මම හිතන්නේ ගොඩාක්ම මේ පුළුල්ව මේ කියන්නේ මෙන්න මෙතන ඉන්නවා ගොඩාක් ඒ කියන්නේ එක කෝණයෙන් මේක දිහා බලන කට්ටිය ඒක නිසා වගේ එක වචනයක් හරි ඒ අගේ ඉදිරි ගමනට මේ යහපතක් වුණා නම් අන්න ඒකයි අපේ සාකච්ඡාවේ සාර්ථකත්වය. ඒ වගේම මට හෙට ගැන කියන්න බෑ කියන එක ගැන කතා කළා. ඒක බොහොම හොඳයි. ඒක තවදුරටත් බලන්න මෙන්න මෙහෙම. හෙටක් නැති මමක් ඉන්නව නේද කියන එකක් හිතන්න. හොඳේ ඒ කියන්නේ ඔක කියන්න බෑ හෙටක් නැති මමක් ගැන තමයි ඔය කතා කරන්නේ. ඒ නිසා ආයිත් මම ඉන්නේ අපෙන්ට මේ මමක් ඉන්න බෑ. අනිත් අය මෙහෙම හිතන්නේ නෑ කියන පොඩි මාන්නයක් තියෙනවා. මෙහෙම මට හොඳයි කියලා දෙයක් තියෙනවා සියුම් මාන්නයක් ඇති කරගෙන තියෙනව නේද කියලා මෙන්න මේ ධර්ම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම අර කුමුදු මහත්මිය කිව්වා මේ අපි චිත්‍රපටි බලන්නේ නෑ ජීවිතය තුළින් දකින්න පුළුවන් කියන කන එතන තායිත් මතක් කරගන්න මම චිත්‍රපටි බලන්නේ නැහැ කියලා කියන එකෙන් විතරක් මේක තදංගම විදියට මේක නවත්තන්න බෑ අපි සතියෙන් ඉන්නකොට මේ ඔක්කොම අපිට කරන්න පුළුවන් අන්න අපිට මේ අනුසය ධර්මයේ ටික දැන් අපි මේ තදංගමය වශයෙන් මෙන්න මේවට එන තරුණ වලට අර මේ පණින්නේ නෑ හැබැයි මෙන්න මේ ජීවිතය මෙන්න මේක හිතේ තියාගන්නකො මම භාවනා කරන්නේ මෙන්න මෙහෙමයි මම භාවනා කරන්නේ මම මේ මිනිස්සෙක් විදිහට ඉපදුනා නම් මේ තලයේ තියෙන අන්තිම ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන තලයේ අන්තිම පුරුකේ මම ඉන්නේ මට මොන මාන්නයක්ද මට මොන මම කොහොම මේක භාවනා කරත් මට තවත් මාන්න ඉතුරු වෙලා තියෙනවා මම මෙච්චර හොඳ කෙනෙක් වුණා නම් මම මෙච්චර හොඳට භාවනා කරා නම් මම දිව්‍ය ලෝකේ භ්‍රම ලෝකේ ඉපදෙන්න ඕන ඊ සංසාරවලත් මම ඉඳලා තියෙනවා ඒකෙදිත් මම තීරුම් ගත නැති දෙයක් මම මේ තීරුම් ගන්න හදන්නේ මේ මාන්නේ නම් මේ මම මෙන්න මේ මාන්නේ නම් මට එපා එපා එපා සියුම් මාන්නය මම කරගත්ත නිසා තමයි මම මේ සංසාරේ දුවන්නේ කියන එක මම කිසිම මාන්නයක් ඇති කරගන්නේ නැහැ මම මේ මම මේ අන්තිම තුච්ච තත්ත්වයට වැටලා තියෙන්නේ මිනිස්සෙක් විදියට. අන්න එහෙමම හිතන්න මෙන්න මේක හරි වැදගත්. මෙතන මේ වැරදි දේ වටහා ගන්න එපා මේ Taman ගැන කලකිරීමයි මෙතන කියන්නේ. නැත්තම් මේ මිනිස්සෙක් කියලා ඉන්න එක නෙවෙයි. තිරසනෙක් කියලා ඉන්න එකට වැඩිය ගොඩක් හොඳයි මිනිස්සෙක් කියලා ඉන්න එක මේක මේක අභිනන්දනය කරන්න එපා. මේ මිනිස් ජීවිතේ මම දැන් මෙහෙම හොඳයි කියන එකෙන් තෘප්තිමත් වෙන්න එපා. යන්න අරහත්ත්වයට දක්වාම මේක යන්න පුළුවන් අන්නේ මාර්ගය කඩා ගන්න නැතුව දැන් මම හොඳයි. මම අනිත් අයත් එක්ක කම්පෙයාර් කරනකොට මම හොඳයි කියන තත්වයකට එන්නත් එපා. ඌක මේ මේ මේ කෑකහ කියන්නේ නැහැ. හැබැයි ඒ උනාට ඒකම තමයි ප්‍රකාශ තමන් තුල තියෙන ඒක නිසා ඒ ගැන හොඳට අවබෝධ කරගන්න ඒ වගේම අර සරත් සරත් පෙරේරා මේ ස්කයිප් නේම් එකෙන් අර කිව්වේ මේ අතීතය ගැන අනාගතය ගැන මම හිතන්නේ නැහැ මම අතීතය ගැන ඇලෙන්නෙත් නැහැ අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ වර්තමානයේ හිත සබා ගැනීම හොඳයි කියන එක ඒක බොහොම හොඳයි ඒක සම්මාදිට්ඨිය එක සම්මාදිට්ඨියක් අපි දන්නවා එක විදියකට මේ සම්මාදිට්ඨිය වඩන විදියක් ඒක නිසා බොහොම හොඳයි ඒ වගේ අන්න ඒ වගේ දේවල් වල හැබැයි මෙන්න මෙතන මමක් ඉතුරු වෙන්න බෑ මම අතීතය ගැන හිතන්නේ නෑ මම අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්නේ නෑ මම වර්තමානයේ මේ හිත තියාගෙන ඉන්නවා මෙන්න මේ හිත තියාගන්න මම මේ හිත තියාගෙන ඉන්න ධර්මතා මම මේ හිත තියාගෙන ඉන්න පවත්තන ධර්මතා ඒ කියන්නේ මෛත්‍රිය වේවා මෛත්‍රිය වේවා කරුණාව වේවා මුත්තා වේවා උපේක්ඛාව වේවා මෙන්න මේ ධර්මතා මම පවත්තගෙන ඉන්නවා මෙන්න මේ ධර්මතා කඩන්නේ මගේම මේ මගේම මේ මම කියලා ගත්ත මේ අර වත්තුකම සූත්‍රය මතක් කරා වගේ මෙන්න මේ 16 කාරණේ නිසා නේද මගේ මේ දේවල් මට මෛත්‍රිය පවත්වන්න බැරි මෛත්‍රිය අප්‍රමාණය දක්වා පවත්වන්න බැරි මම මෙන්න මේ 16 කාරණේට අගය දෙන නිසා නේද කියන එක හිත කැඩුනට පස්සේ හොඳට පස්සට ආපහු ආවර්ජනය කරලා බලන්න ඒ එන්නේ වර්තමානයේ හිත තියාගෙන ඉන්න එක. මෙන්න මේ දේවල් ඒ වර්තමාන හිත තියෙන එකට තව චුට්ටක් එකතු කරන්න මේ හැම රූපයක්ම හැම වේදනාවක්ම අපි වේදනාව ගන්න රූපය පැත්තකින් තියන මේ හැම වේදනාවක්ම ස්පර්ශයෙන් හිත ඇති වෙලා අර අර හොඳට මතක තියාගන්න අර ඊ කැලි e දෙකක් පුරච්චි කරනකොට ඒ කියන්නේ ඒකෙන් ඊ e කැලි දෙකක් එකට ගැටෙනකොට සද්දයක් ආවා ඒ සද්දේ නැති වෙනවා වගේ තමයි වේදනාව කියන එක ඕනම දෙයක්. ඒ කියන්නේ වේදනාව රූපේ වේවා වේදනාව වේවා ඒ කතා මේ ඒ ඒ දේවල් ඒ ඒ හේතුන් ගැන ඇති කරගෙන ඒ කියන්නේ ස්පර්ශය නිසා මේවා ඇති වෙලා ස්පර්ශය නිසා මේවා ඇති වෙලා ස්පර්ශය නිසාම මේවා නැති වෙනවා මෙන්න මේ ධර්මතා. ඒ කියන්නේ රූපය සතරමහා ධාතුන්කින් හැදලා තියෙන්නේ. වේදනා සංඥා සංකාර මේවා මේ ස්පර්ශයෙන් ඇදලා තියෙන විඥානේ නාම රූප වලින් හැදලා තියෙන්නේ. මෙන්න මේ ධර්මතාවම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ඉන්න මට දැන් වර්තමාන ජීවත් වෙනවා කියන්නේ මට මොන හරි වේදනාවක් ඇති වුණාද මෙන්න මේ වේදනාවත් ඒ ස්පර්ශයෙන් නිසා දැන් මේ නැති වෙලා මම මේ නැති වෙච්ච දෙයක් ගැන මනසින්මයි මේ වේදනාව විඳින්නේ කියන එක මනසින්මයි මේ වේදනාව මට ඇති වෙන්නේ කියන එක මේ මනසින්මයි මම ආවර්ජනය කරන්නේ කියන එක අතීතයේ දැන් මේ වර්තමාන සිදුවෙන දෙයක් මේ මොහොතේම අතීතයේ වුණා අනාගතය තාම ඇවිල්ලා නැහැ තාම මේ වේදනාවල් මට ඇවිල්ලා නැහැ මෙන්න මේ ධර්මතා ටික වටහා ගන්න පුළුවන් නම් අතීතය දැන් නැති වෙලා ගිහිල්ලා අනාගතය තාම පැමිණලා නැහැ එනේන ස්පර්ශයන් අනුව එනේන ස්පර්ශයන් අනුව මෙන්න මේ ස්පර්ශය කියන්නේ හැම ගහපු වෙලදෙනක් කියලා හිතන්න මන්න මෙන්න මේ ස්පර්ශය මෙන්න මේ ස්පර්ශය නිසා තමයි මට මෙන්න මේ ප්‍රශ්නේ ඉන්නේ මේ ස්පර්ශය මම හැම ගහපු එළ දෙන මම කොහේ හිටියත් මම මේක මේ විඳිනවා මට මේ ස්පර්ශය තියෙනවා නම් අන්න මෙන්න මේ ආයතන ගැන කලකිරෙන්න මේ ආයතන ගැන කලකිරනකොට මේ ආයතන තියෙනකන් මට මෙන්න මේ ප්‍රශ්නේ වෙනවා වෙනවා වෙනවමයි මෙන්න මේ ආයතන ගැන කලකිරීමම තමයි අන්තිම මේ ಜಾති නැති කිරීම කියන එකත් පොඩ්ඩක් දුරට මේ විශ්ලේෂණය කරන්න. මම හිතන්නේ මම ගොඩාක් දුරට අදහස් ප්‍රකාශ කළා තව මොනවා හරි කියනවා නම් තව මොනවා හරි ඒ ගැන මම කියපු දේවල් ගැන මොනවා හරි අපහැදිලි කමක් එහෙම නැත්නම් යම් ප්‍රකාශයක් කරන්න කාට හරි අවස්ථාව දෙනවා එහෙම නැත්නම් අපි ඉතුරු දෙකත් දෙකටත් යමු කියලා තමයි මගේ අදහස. ඒක නිසා කවුරු හරි ස්වේච්ඡාවෙන් මේ කියපු දේවල් ගැන යම් කිසි අදහසක් ප්‍රකාශ කරනවා නම් නම් කියන්නේ නැහැ. කවුරු හරි පොඩ්ඩක් එකතු වෙන්න එහෙම මොනවත් නැත්නම් අපි ඉදිරි ගමන් යමු සම්මා සම්බුත් සරණයි අසමාවෙන මහත්තයා මේ මම දන්නේ මම මේ නොමගෑරියද කියලා මේ හරියට මේ විස් කියන්නේ නැතුව මේ මේ සභාවේ ඉන්න අය අර මේ සංගීතය ගැන කතා කරනකොට මම සංගීතයට අකමැති ඇත්තට මේ සංගීතය ගැන ප්‍රශ්නයක් නෙමෙයි මට මේ ඒක බාධා භාවනාවට බාධාවක් ඇත්තටම මම මේ ඔකන් කියලා තියෙන එක තමයි මම මේ පන්සලේ අපි කට්ටියක් එක භාවනා කරගෙනනකොට මේ අයිස්ක්‍රීම් වෑන් එකක් ගියා ඔය අයිස්ක්‍රීම් වෑන් එකේ සද්දයක් තියෙනනේ එක එක රටාවකට ඕක ඊට පස්සේ ඔළුවේ වැඩ කරනවා දවස් ගණන්. ඉතින් වෙනත් ඒ වගේ මොනවා හරි ওই සංගීතයක් ඇහිච්ච ගමන් ඕක එනවා ඔළුවට බහවනාකට වඩිච්ච ගමන්. අන්න ඒ හිතුව නිසා මට ඒක අමාරුයි. ඒක මම ඒක මේ අවොයිඩ් කරන්නේ සංගීතය වෙන අයින් වෙලා ඉන්නේ. ඔය සංගීත සම්දර්ශනයේ ඔය කොන්සර්ට් එක ගැන කිව්වේ මට උනේ මේ ඒ කොන්සර්ට් එක තිබුණේ අපේ මේ ධම්ම සාකච්ඡා වෙලාවේ. ඒ කියන්නේ ඉදරෑ. ඉතින් මට ධර්ම සාකච්ඡාවට එන්න හම්බුනේ නෑ ඒක නිසා. ඒකයි මට එතනදී එතනයි මේ මේ යම් කිසි දේශයක් කරන්න නැති උනේ. ඉතින් මේ මම මේ මේ මගේ ඡන්දය තිබුණේ ධර්ම සාකච්ඡාවට එන්න උනට අර අපේ දරුවගේ කමිට්මන්ට් එක නිසා මට ඒකට යන්න ඕනේ. ඒකයි මට කියන්න ඕන ඕනේ. තෙරුවන් සරණයි. තව කාට හරි අදහසකින් හරි ඒ වගේ දෙල්ලුම් මාත්‍රය මතක් කරා වගේ ඒ වගේ දේ කමෙන්ට් එකකින් එකතු වෙන්න පුළුවන්ද සම්මා සම්බුද්ධ ආ තිරුවන් සරණයි මේ දිල්රුක් මහ දිල්රුක් මහත්මයා කිව්ව එකටම තා පොඩ්ඩක් මට හිතුණා මේ මේ අදහසක් වශයෙන් නෙමෙයි මේ මේ අදහසක් වශයෙන් නෙමෙයි නමුත් ඒකට පොඩ්ඩක් එකතු කරන්න වාගේ හිතනවා මේ ඇත්තටම තමයි දැන් මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට නම් මේවා බාධා තමයි ඇත්තටම මේ රණතුංග මහත්තයා දේශනාවේදී කිව්වා ඒක සම්ප්‍රප්පලාපයක් කිව්වොත් දවස් 3ක් 4ක්ම භාවනා කරන්න බැරි වුණා කියලා මමත් ඇත්තටම මේ බ්‍රිටිල් ඩ්‍රාමා එකක් හරි මොනවා හරි දෙයක් බැලුවොත් එහෙම ආය දවස් දෙකක් නෙමෙයි ඒකේ තියෙන රසවත් තැන නැත්නම් ඒකට අපි බැඳිච්ච තැන ඒකම ඉස්මතු වෙලා ඉන්නේ. ඉතින් ඒක මැකෙන්න කාලයක් යනවා. ඒක මම මේ අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් ඒකෙන් හින්දා දැන් ඒ වගේ දැන් මේ ධර්ම මාර්ගේ යනවනම් අපිට වීරියක් තියෙන්න ඕනේ ඒ වගේ වැලකෙලින්ද. එතකොට මේ අර භාවනා කරන එක ටිකක් හරි පුළුවන් කියන එකයි මගේ අදහස. ඒක වැරදි නම් නිවැරදි කරන්න තේරුම් ගන්න. බොහොම පිං බොහොම පිං මම මේ මම ඇත්තටම අදහස් කරේ මෙන්න මේකෙනුත් අපි ඉස්සරහට යන්න ඕන කියන එකයි. ඒ කියන්නේ අපි මේ භාවනා මාර්ගයේ Tamange තියෙන කෙලෙස් ඉඳ මම අර හොඳට මතක් කර දෙයි මතක තියාගන්න. මේ මම ඇවිල්ලා මේ මම කුවා දක්වන්න හදන දෙයක් නෙවෙයි. මම මේ කියන්නේ මම මේ බොහෝම ඒ කියන්නේ මම මිනිස්සෙක් කියලා ඉපදුනේම මගේ පෙර අකුසලයක් නිසා කියන එකම අගේ ඒ කියන්නේ මම මේ බොහොම පහත්ව මම මේ මේක පැඩි විස්තර කරන්න ගියොත් එහෙම ඒකත් ප්‍රශ්නයක් වෙයි. ඒක නිසා මේ හිතන්න මේ මේ මම මාන්නයකින් හරි මොනවා හරි දෙයකින් මම උසස් මේ භාවනා කරන කට්ටිය පහත් කියන අදහසකින් නම් නෙවෙයි මෙන්න මේක කියන්නේ බොහොම ඒ කියන්නේ මෙන්න මේ දේ පොඩ්ඩක් හිතන්න කියන තැනට තමයි මම ගේන්න හදන්නේ මේ මම අද මෙන්න මෙහෙමයි මම බලන්නේ කියන එක විතරයි මම කියන්න හදන්නේ. ඒ ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන් ඒක හේතුව තමයි ආපහුත් කියන්නේ අපි ඉන්න ධර්මතා. ඒ කියන්නේ මම කියන එක හරි කියන එක නෙමෙයි මම මේ කියන්නේ මෙන්න මෙහෙමයි මම භාවනා කරන්න කියන එකයි මම අදහස් කරන්නේ. දැන් ඔන්න සංගීතය ගැන කතා කරොත් මේක අපි දිගට යන්න පුළුවන්. මේක විවාදයක් විදිහට ගෙනියන්න පුළුවන්. අපි එහෙම කරන්න ඕනේ නැහැ. මොකද අපි ඉන්න தත්ත්වය අනුව. මොකද මේ බුදුදහම කියන එකේ මුලදිම ඉඳන් හොඳට මතක තියාගන්න ඕන මේ අපි විවාද ඇති කරගන්නේ අපි එකිනෙකාගේ අදහස් වෙනස් වෙන්නේ අපි හිතන විදිය වෙනස් නිසා අපි ඉන්න තැන වෙනස් නිසා ඒක නිසා දේශකයෙක් විදියට දේශකයෙක් විදියට එහෙම නැත්නම් බණ දහමක් කියලා දෙන කෙනෙක් විදියට මම හිතන්නේ අපි හොඳට වග බලා ගන්න ඕන මේ අපි අතර පරතරය ගොඩාක් අඩු කරලා එයා ඉන්න තැනින් අපි ගොඩාක් ලොකු නිකම් පරතරයක් දැන් සාමාන්‍යයෙන් පන්සිල්වත් රකින්න නැති කෙනෙකුට අපි නිවන ගැන කතා කරන එක මේ ගෝචර වෙන්නේ නැහැ. ඔන්න එතකොට තමයි අර වාද විවාද ඇති වෙන්නේ. ඉතින් හොඳට අදහස් කරගන්න මම කොහොමද මෙන්න මේ ධර්මය මම කොතනින්ද පටන් ගන්න හදන්නේ? අරයාගේ තියෙන කෙලෙස් මට්ටමේ විදියට අර ඒ ගෝචර කරන කෙනාගේ කෙලෙස් මට්ටම් කියන තැනින් තව ඒක චුට්ටක් දුරට වර්ධනය කිරීමට මේ මම හැම වෙලේම ගන්න උදාහරණයක් තමයි මේ අපි හිතනවා මේ අපි හැමෝම දන්නවා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු තමයි ගොඩාක්ම මේ උගත් ඒ කියන්නේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් ගොඩක් උගත් ඒ දැනීම තියෙනවා. අපි ওই මිනිස්සු දානවා හොඩි පන්තියකට උගන්වනවා. අන්න ඒ වගේ දේ මම මේ ගොඩාක්ම මේ මේ මම කියන්නේ මේ මේ අපි මේ ඔක්කොම මෙතන ඉන්න කට්ටිය හොඩි පන්තියේ මේ මම ඇවිල්ලා විශ්වවිද්‍යාල උගන්වන කෙනෙක් කියන එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ මෙන්න මේක ධර්මයේ වටහා ගන්න කියන්නේ. අපි හොඩිය පන්තිය උගන්වන්න නම් හොඩිය පන්තිය උගන්වන කෙනෙකු ලවා කෙනෙක් වගේ අපි පහේ පන්තිය යනකොට හොඩිය පන්තිය ගොඩක් මාළුයිනේ. පහේ පන්තිය උගන්වන දැන් අර ප්‍රොෆෙසර් ඇවිල්ලා මේ පහේ පන්තියේ කෙනාට උගන්වනකොට ඒ පහේ පන්තියේ තියෙන මෙන්ටලිටි එක අනුව උගන්වන්නේ නැත්නම් එතන ප්‍රශ්න ඇති වෙනවා ඒ ළමයි පවා මේ කතිකාචාර්යවරයාට දුස් කියන්න පුළුවන් මේ කතිකාචාර්යවරයා මේ අපිට උගන්වන්න දන්නේ නැහැ අපි මෙහි කියලා ඒ වගේ අදහස් එන්නත් පුළුවන්. ඒක නිසා අර ඉන්න මට්ටම අනුව මේක වෙනස් වෙනවා. ඒ ධර්මතා අනුව මේක වෙනස් වෙනවා. මම කියන්නේ අර තමන්ගේ ධර්මය තමන් ඉන්න තැන අනුව හොඳට ගන්න මේකේ වාද විවාද ඇති වෙන්න කිසිම විදියක හේතුවක් නැහැ. මොකද වාද විවාද ඇති කර ගන්නවා කියන්නේ අපි සංස්කාර හදනවා අර මම හැම කියන වෙලාවෙම හැම කියන වෙලාවෙම මතක් කරන්නේ සබ්බේ අර ඒ සංසන්තන් ඒ සම්පණිතන් අපි සංස්කාරයක් හැදුවනම් අපි හෝ වේවා අනුන්ගේ ලව්ව වේවා අනුන්ගේ හිත් තුළ පවා සංස්කාරයක් ඇති නොවන විදිහට මගේ අතින් එහෙම වුණා නම් ඇත්තටම මම සමාව භජනය කරනවා ඒ ඒ தත්ත්වයට යන්න තරම් අපි නිහතමානී වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් නිසා, තමන්ගේ වචනයක් නිසා අනිත් කෙනෙක් කෙරෙහි අනිත් කෙනෙක්ගේ සංස්කාරයක් ඇති වුණා නම් එතනත් ඇත්තටම අකුසලයක් සිද්ධ වෙන එක නිසා අපි ඉච්චරට අපි එච්චරට අපේ මාන්නය අඩු කරගන්න ඕන මේ මාන්නය කියන එක නම් ඇත්තටම පුදුමයි පුදුමයි ඒ කියන්නේ මෙන්න මේ ගැනම භාවනා කරනවා නම් එච්චරට වටිනවා මෙන්න මේ මට මේ මාන්නය තියෙනවා මට මෙන්න මේ මෙහෙමයි මම මේ අස්මිමානය පවා මම ගොඩක් දුරට අරගෙන තියෙනවා ඉතින් ඕක හොඳටම නැවෙන් ඕක හොඳටම නැති වෙන්න නම් දෙයක් තියෙනවා ඒ කියන්නේ මම මේ මිනිස්සෙක් වගේ ඉපදිලා ඉන්න එකම මම මේ මිනිස්සෙක් උනේ මොකද කියලා හිතන්න මෙන්න මේ කබලින්කාර ආහාරය අල්ලගෙන මේ ආහාර එක එක විදිහට හදාගෙන එක එක විදිහට ලුණු දාලා එක එක විදිහට ලුණු මිරිස් දාලා කන්නනේ මම මේ ඇවිල්ලා තියන්නේ අනේ මම මේ මොන මාන්නයක්ද මං ඇති කරගෙන තියෙන්නේ කියන එක වගේ දෙයක් වුණත් Tamanට හොඳට හිතන්න පුළුවන්. හැබැයි මේකෙන් හිතන්න එපා මේ ගොඩක් කට්ටිය මේක වැරදියට වටහා ගන්නවා. මම මේ ලබලා ඉන්න මේ මිනිස් ආත්මය ගැන මම පිරිහිලා ඉන්නේ මම මේක නොදකින් නොදොමකින් කියනවා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න අර ඌරා ගෑන්ගේ ඌරගේ ඇඟේ තියලා ඌරු මස් කපනවා වගේ මෙන්න මේ සලායතන ටිකෙන්ම තමයි මේකට සලකන්නේ නැතුව මෙන්න මේක ලෙඩ කරන්නේ නැතුව මෙන්න මේක මම මේ ලැබිච්ච මේ සුළු ආත්මික නිකමට හිතන්නකෝ අපි දෙවියෙක් වුණා අපි හොඳ දේවල් කළා දෙවියෙක් වුණා මේ මේ මේ අවුරුදු මිලියන් ගණන් අවුරුදු දසලක්ෂ ගණන් මෙන්න මේවයි ඉඳලා මම මේ සංසාරේ නවත්තනවද නැත්නම් මේ මට ලැබිලා තියෙන අවුරුදු 10ක 20ක 30ක මෙන්න මේ අවබෝධයෙන් මම මේක නවත්ත ගන්නවද කියන එක බුදුහාමුදුරුවෝ හොඳට මෙන්න මේක හිතේ තියාගන්න බුදුහාමුදුරුවෝ සාරා සංකල්පකච්ඡයක් පෙරම් පුරලා බුදු වෙලා කිව්වේ මම එක ෂණයක්වත් මේ සංසාරේ මේ අභිනන්දනය කරන්නේ මයි සංසාරේ යන්න කියන්නේ නෑ ඉතික හිත ගිනිගත්ත කෙනෙක් වගේ මේක අවබෝධ කරගන්න කියලා. බුදුහාමුදුරුවෝ සාරා සංක කියන්නේ බෝධිසත්ව විදිහට සාරා සංකල්පලක්ෂයක් පෙරම් පුරලා කිව්වේ මොකද්ද මෙන්න මේ මොන විදියකින්වත් මේක එකක් අසුචිවත් ගොඩක් අසුචිවත් තිබුණාට මේක අභිනන්දනය කරන්න දෙයක් නෑ මේකේ නිත්‍ය කොහෙවත් නැහැ ඒක නිසා දැන් දැම්ම දැන් දැම්ම මේ මේ උද්‍යෝගී වෙලා මේක නවත්ත ගන්න කියලා කිව්වේ ඒක නිසා අර සංගීතය ගැන අපි ඇත්තටම ඒ ඒ මට්ටමින්ම නවත්තමු මොකද ඒක ටිකක් විවාද සත්‍යයට යන මේ එකක් මම ඒ කිව්වේ ඔතන චූට්ටක් බලන්න දිනුච්ච මහත්තයා මතක් කරා ඇත්තට මේක මේ වාදිකට පැටලෙන්න මේ මේ එකක් නෙවෙයි දිනුච්ච මහත්තයා මේ ධර්මයක් අවබෝධ කිරීමට තමයි මේ දේ කියන්නේ. කිසිම දෙයක් එක ගැටෙන්නේ නැහැ. මට මෙන්න මේ දේ නිසා මෙන්න මේ ධර්මතාව පොඩ්ඩක් හිතට ගන්න බලන්න. කිසිම දෙයක් එක ගැටෙන්නේ නැහැ. ගැටෙන්න හේතුව තමයි මට මෙන්න මේ මියුසික් එකේ එපා කියන හේතුව තමයි මට ධර්මයට ලැබිකම. මට මේ ධර්මයේ දිනව මතක් වෙන නිසා මට මේ ධර්මයේ මතක් කරනකොට මෙන්න මේව මතක් වෙන නිසා තමයි ධර්මයේ තියෙන ඇලීම නිසා තමයි අර ගැටීම ඇති වෙන්නේ යන ඒ දේ ගැන පොඩ්ඩක් හිතන්න සාමාන්‍යයෙන් ජීවිතේ පවත්වන්න සාමාන්‍ය ජීවිතයේ මෙන්න මේ වර්තමානයේ ජීවත් වෙනවා කියන එක අර අපේ කුමුදු මහත්මිය ගමස මහත්මිය මතක් කරා වගේ මේ වර්තමානයේ ජීවත් වෙනවා කියන එක Tamanට හැංගෙන්න හැංගෙන්න මම වර්තමානයේ ජීවත් වෙන්නේ මට කොහොමද මේ උදාහරණයක් විදිහට මට අයිස්ක්‍රීම් එකේ අයිස්ක්‍රීම් ඒ වාහනේ සද්දේ මට කොහොමද මතක් වෙන්නේ මේ භාවනාවේදී මම ඒක එතනම මට මේ ඇහිච්ච සද්දය දැන් ස්පර්ශයෙන් ඉඳලා ඇති වෙලා ස්පර්ශයෙන් ඉඳලා ඇති වෙච්ච සද්දය මට භාවනාවට එන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් හිතලා බලන්නකෝ අන්න ඒ වගේ දේවල් වලින් මෙන්න මේක නැති කරන්න පුළුවන් ඔන්න ඔය සම්මා දිට්ඨියට එන තැනම Tamanta බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ සම්මාදිට්ඨියට අතීතය දැන් නැති වෙලා ගිහිල්ලා අනාගතය තාම ඇවිල්ලා නැහැ මම වර්තමානයේ වර්තමාන ජීවත් වෙනවා කියලා හිත තියාගෙන ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්න මේ කතා ඒ කියන්නේ මම මේ ගන්න දේවල් මම හොඳ වේදනාව වශයෙන් නරක වේදනාව වශයෙන් ගන්න දේවල් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා නේද? ඇයි මම මේ භාවනාවේදී මට මේව හිතට එන්නේ? මං අතන සුබයි හෝ අසුබයි කියලා මේක හොඳ නෑ කියලා දෙයක් හරි මම ගත්තා එතනින් තමයි අර වේදනාව ඇවිල්ලා මේක හොඳ නැති දෙයක් මට භාවනාවට බාධා කරන දෙයක් කියලා මම අල්ලගත්ත නිසා නේද ගැටුණ නිසා නේද මට මේ ප්‍රශ්නේ වුනේ කියන එක පොඩ්ඩක් හිතට ගන්න බලන්න අපි මේ ගැන මම හිතන්නේ තවදුරටත් ගැඹුරට යන එක එච්චරම ඥානගෝචර නැහැ ඒ නිසා මේ ඒ දේවල් හිතන්න මම මේ අදහසක් විතරයි ප්‍රකාශ කරන්නේ ඒක නිසා අපි මම හිතන්නේ දෙන්නෙකුට යොමු වුණේ නැහැ චින්තක මහත්තයට මම හිතන්නේ අපි යොමු වෙන චින්තක මහත්තයා අදහසකින් හරි ප්‍රශ්නකින් හරි යොමු වෙන්න පුළුවන් අපිට මම ධර්ම සාකච්ඡාවේ මගදී සම්බන්ධ වෙන සාමුදේන්දර ආදී කියන නිසා ගොඩක් කරුණු මට කියන්න බෑ අර රාම්තිමල කතා කරපු කරුණු ගැන මට පොඩ්ඩක් කියන්න පුළුවන් අර සබ්දයක් ආවම කොහොමද හිතන්න ඕනේ කියලා අදහසක් වශයෙන් දැන් ඇත්තට මේ අයිස්ක්‍රීම් මෑන් එකක් කරනකොට ඒ සද්දේ ඒ සද්දය තුළ ඇලුන නිසා යාට මොකද සිද්ධ වෙන්නේ මං හිතන විදිහට ඒක යාගේ කැමැත්තෙන් යා සදින්න අල්ලගෙන ඊට පස්සේ භාවනා කරන මොහොතක ආයතරයක් ඒක මනසට අරමුණක් වශයෙන් වෙනවා කියන එක මට හිතෙන්නේ ඒ අරමුණ තුළ නැවත නැවත ගැටීම් ඇති කරගන්නවා ඉතින් එතකොට අර මේ මොහොතේ ජීවත් වෙනවා කියන එකට කියන්නේ අපි හිත එක අරමුණක අපි හිතන්න උත්සාහ කරන එකෙන් පිට යනවා. මොකද අර අපි කැමැත්ත කියන එකට ඇලිලා ඊට පස්සේ ඒක ඒ තේවදී අදහසක් වශයෙන් මනසට නැවත නැවත නැවත මේ ඒක හිතට වද දෙන්න පටන් ගන්නවා. දැන් අපි ඇත්තටම අනිත්‍ය භාවනාවක් කරනවා කියන්නේ ඒ වෙනස් වීම අවබෝධ කරගන්න උත්සාහ කරනවා කියන එකනේ. එතකොට කනට ශබ්දයක් ඇහුනම අපි ඒ ඇහිච්ච ශබ්ද පිළිබඳව ඒ මොහොතේ ජීවත් වෙලා ඊට පස්සේ කතා කරනවා මේක වෙනස් වෙන ශබ්දයක් මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා අපි හිතින් හිත පුරුදු කරනවා. ඒ කියන්නේ මම මගේ ආත්මෙ නෙමෙයි කියන්නේ ඔතන මගේ වසඟයේ පවත්වන්න බෑ කියන එක. එතකොට මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් කියලා අපි හිතට කියනවා. හිතට හිතට අදහසක් දෙනවා මේක මට I cannot control myself කියන්නේ. ඒක තමයි අනාත්ම කියන්නේ. එතකොට අපි ඒක නිතර නිතර නිතර දැන් අපිට අයිස්ක්‍රීම් ගාන එකේ ශබ්ද එනවා නම් අපි ඒ එන හැටි හිතලා ඊට පස්සේ ඒක අපි අතාරින්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය. මේක හිතට එන අරමුණක්. මේ අරමුණ හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනත වෙනස් වෙන්නේ මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ. නිසා මේ වෙනස් වීම අවබෝධ කරගන්න ඕනේ. මම හිතනවා මම තේරුම් කරා ප්‍රමාණවත් කියලා මම අවබෝධයි. බොහොම හොඳයි චින්තක මහත්තයෝ අන්න ඒ වගේ තමයි හිතන්න ඕන මම හිතන්නේ අපි ඔක්කොම ඇග්‍රි වෙනවා එහෙම තමයි ඒක කරන්න ඕන කියලා. කියන්නේ මේ අනිත්‍ය වෙච්ච අනාත්ම වෙච්ච දුක වෙච්ච දෙයක්. ඒ කියන්නේ නිත්‍යයි සපයි ආත්මයි කියලා අරගත්ත නිසා තමයි මට මේ ප්‍රශ්නේ වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ හිතන්න ඕන මේ මේ ධර්මයේ මෙතන මේ අපි ඉන්න ඉන්න තැන් අනුව මම ආයෙත් කියන්නේ මේ එක එක වේදනාවල් අපි ආපස්සට අරගෙන බලනවා කියන එකම හොඳටම හිතන්න මම මේ වේදනාව මේ නැති වෙච්ච වේදනාවක් ගැන නේද මම හිතන්නේ කියන එක වගේ හිතන්න ඒ වගේ දෙයක් શબ્දයක් වගේ දෙයක් තමන් තවදුරටත් අභිනන්දනය කරනවා නම් අභිනන්දනය කියන්නේ මෙතන ලජිතක් තියෙනවා. ඒ කියන්නේ මම දෙයක් හොඳ නිසා මම මේ භාවනාව හොඳ නිසා. හැබැයි මේව කරන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ මම හොඳටම තේරෙනවා මට. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම ওই අවස්ථාවේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දේවල් වලින් අයින් වෙලා ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේවා යන්න මේ හුදකලා වෙන්න ශුන්‍යාගාරවලට යන්න බුදුහාමුදුරුවෝ කවදා කියන්නේ භාවනා කරන්න කියලා මේ මේ මේ මේ මේ පරිසරයේ ඉඳන් මේ සද්ද බද්ද කාම ලෝකේ ඉඳන් මේ භාවනා කරන්න කියලා. ඒකම තමයි කියන්නේ මේ ශුන්‍යා මෙන්න මේ මේ limiti අඩුතැන් වලට ගිහිල්ලා භාවනාව පටන් ගන්න. හැබැයි අඩුතැන් වලට ගිහිල්ලා භාවනාව පටන් අරගෙන අර චූල ශුන්‍යත සූත්‍ර වගේ දේවල් කියන්නේ හාමුදුරුවන්ට කියනවා ආපහු ගමට ගිහිල්ලා බලන්න මෙන්න මේ දේවල් මට ඇති වෙනවද කියලා. අන්න ඒ වගේ දෙයක් මම කියන්නේ ටිකක් ගැඹුරට සාකච්ඡාවක් මේ කියන්නේ. ඒ කියන්නේ තමන් භාවනා කරන්න ඕන හුදකලාව. තමන් භාවනා කරන්න ඕනේ මේ දේවල් වලින් ඇල්ල නැතුව. මේ මේ දේවල් වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව භාවනා කරලා ඉවර වෙලා මේ ඒවයින් ශුන්‍යාගාර වලට ගිහිල්ලා ඒ වගේම සද්දයෙන් තැන්වල හුදකලා තැන්වල හුදකලාව ඒකම තමයි අපි රහතන් වහන්සේලා විදිහට අපි දකින්නේ. ඒ කියන්නේ හුදකලාව අගය කරනවා. මොකද ඒ කියන්නේ ඒ අයට කැමති නැහැ මේ සද්දපද්ද මොකද ඒවයි ගන්න දෙයක් නැහැ. ඒක නිසා මේ ඒවයි ඉන්න බැරි කියන එක නෙමෙයි. මේ හැම වෙලෙම හිතන්න මෙන්න මෙහෙම ගිහිල්ලා තමයි මේක කරගන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ මම මම කියන්නේ සංගීත හා ඉන්න එහෙම නැත්නම් ඒව මතක් කරගෙන ඉන්න එහෙම නෙවෙයි. අපි පුළුවන් තරම් මේක අපේ මේ ධර්ම මාර්ගය අපිට සමාධියක් වැඩෙන්න ඕන. අපිට යම්කිසි සමාධියක් වැඩෙන්න ඕන මෙන්න මේ ධර්මතාවන් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන අවබෝධය එන්න ඒ සමාධිය වැඩෙන විදිය තමයි අරහත්ංග මාර්ගයේ තිබුණු විදිය මේක සමාධියන් කියන්නේ මේ කසින වලින් එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලින් ගන්න සමාධිය නෙවෙයි මෙන්න මේ සම්මා සමාධිය මම අර මතක් කරා වගේ මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාච සම්මා කම්මන්ත ආජීව වායාම සතියේ ඇතුළත් වෙච්ච මේ සම්මා සමාධියකින් තමයි කවදක හරි අපි ධර්මය අවබෝධ වෙන්නේ. ඒ ධර්මය අවබෝධ මේ ධර්මය අවබෝධ වෙනවා කියලා අපිට වෙන්නේ මේ පටිසමුප්පාද ධර්මය. මෙන්න මේ අර අර මහත්මයා මතක් කරා වගේ මෙන්න මේ වත්සූපෝ සූත්‍රයේ තියෙන මේ 16 කාරණේම තමයි අපි මේ අභිනන්දනය කර කර මේ මේ අභිවඩති අජෝසයිටික්ස් දී ඉන්නේ කියන එකම මතක් කරගෙන මේ පිටතම කවදෙක හරි අපිට අවබෝධ වෙන්නේ මෙන්න මේ අපේ මේ ධර්මතා ඔක්කොම තියෙන මේ සකස් කිරීම සකස් කරන්නේ අපි මේ ඔක්කොම ධර්මතා සකස් කරන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයේ අතුල නිසා තමයි ඒ කියන්නේ වේදනාවෙන් තණ්හා වෙනවා තණ්හාවෙන් උපාදාන වෙනවා එහෙම නැත්නම් මේ ස්පර්ශය අර මම මතක් කරා වගේ මේ සලායත්ම නිසා ස්පර්ශය ඇති වෙනවා ඇති වෙනවමයි. ඒක වළක්වන්න බෑ කිසිම කෙනෙකුට. ඒක ඒක නිසා ඒ සලායතන රහතන් වහන්සේ පවා සලා ස්පර්ශ වෙනවා. ඒ සලායතන තියෙනවා. හැබැයි රහතන් වහන්සේට නැත්තේ මේ උපාදාන ස්කන්ධ ටික නෑ. ස්කන්ධ ටික තියෙනවා. ඒක නිසා ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන තිකේදී එයා තේරුම් ගන්නවා මෙන්න මේ දේ මම රූපයක් බැලුවා මේ රූපය බලපු එක දැන් තිබුණා දැන් නැහැ. ඒ කියන්නේ දැන් දැන් මේ රූපය බලපු එකේ තියෙන්නේ මෙන්න මේ රූපයක් මේක අල්ලගන්න හොඳ දෙයක් නෙමෙයි මේකත් එක්ක ගැටෙන්න හොඳ දෙයක් නෙමෙයි ශබ්දේ දැන් තිබුණා දැන් නැහැ ස්පර්ශයව වේදනාවව සංඥාවල් සංස්කාර මේ ඔක්කොම සකස් කරන දේවල් මේ ඔක්කොම නැති වෙන දේවල් මේ වේදනාවල් ඒ සලායතන විභංගය නිසා සලායතන නැතිවීම නිසාම ස්පර්ශය නැතිවීම නිසා මේ දේවල් නැති වෙලා යනවා කියන එක මේ හොඳට වටහා ගන්න එක බොහොම වැදගත් මම හිතන්නේ ඒ ඒ ටික මේ මම හිතන්නේ බොහොම වැදගත් අපිට කවදක හරි අවබෝධ වෙන්නේ. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. දැනට තේරෙන්නේ නැතුව අඩුම ගන්න හිතේ පැත්තකින් හරි තියාගන්න. අපිට අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන්නේ මේ දුක. අපිට අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මතා ටික. පටිසම්පාද වෙන්න මෙහෙම වුණොත් මට මෙහෙම වෙනවා කියන එක අපිට කවදාවත් හරි අවබෝධ වෙන්නේ පටිසම්පාද ධර්මතා ටික මේකේ ගොඩක් වෙලාවට අපිට මුලදී මුලදී අවබෝධ වෙන්නේ මේ අවිද්‍යාපත්‍ය සංඛාරා ඒ පැත්තේ සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය සලආයතන සලආයතනපත්‍ය මේ විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය සලආයතන ඔය ටික ඔය පැත්ත ඔය යට හය අපි කියන්නේ උඩ උඩ හය කියන්නකෝ කියන්නේ ටිකක් අමාරු පැත්ත භාවනා කරන්නේ නැතුව මේ යට පැත්ත ඒ කියන්නේ මේ භවය නිසා ජාති ඇති වෙනවා ඒ කියන්නේ ජාති ජරා මරණ කියන එක නම් අපිට ඇත්තටම සාමාන්‍ය ප්‍රතිජයකට ප්‍රකටයි යන්නේම මේ උපාදාන නිසා තමයි මෙන්න මේ භවයේ උදාහය. ඒ කියන්නේ ස්පර්ශයෙන් උඩට ස්පර්ශය නිසා වේදනාව ඒ වගේ වේදනාවෙන් තණ්හාව තණ්හාවෙන් උපාදාන ඉන්න ඒ වගේ මේ අන්න ඒ වගේ ධර්මතා ටිකක් අවබෝධ කරගන්න බලන්න මෙන්න මේ අවබෝධය තුලින් ඒ කියන්නේ අර පටිසම්පාද ධර්මයේ පුරුකවල් අවබෝධ වීම තුලින් ඒ කියන්නේ සම්මාදිට්ඨි සූත්‍ර වගේ දේ සූත්‍රයක් ගන්න ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ඔන්න ඔය 16 ආකාරකින් 12 ආකාරකින් පටිසම්පාද ධර්මයේ පුරුක අවබෝධ වීම නිසා එක පුරුකක් හරියට අවබෝධ වුණා නම් ගොඩාක් දුරට අපි සාර්ථකයි එක පුරුකක් දිගටම කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් අර මේ 12 අවබෝධය ඇත්තටම අවබෝධ වෙච්ච දවසට තමයි ඇත්තටම අපි මේකෙන් ගැලවෙන්නේ රහත් වෙන්නේ ඒ කියන්නේ අය එතන සෝපරිසිත නිබ්බාණය වෙන්නේ අනුපදිසිත නිබ්බාණය වෙන්නේ මෙන්න මේ ආයතන ටිකත් ඒ කියන්නේ කවදක හරි මේ තියෙන සම්මුති මරණයෙන් පස්සේ තමයි අනුපදිසිත නිබ්බාණය වෙන්නේ කියන එකත් හොඳට අවබෝධ කරගන්න බලන්න මම හිතන්නේ අපි බොහෝ දුරට මේක මේ දැන් අපි දෙකක් කතා කරා අපි ලබන සතියේ කතා කරන්න බලමු මම තව චූට්ටක් එකතු කරන්න මේ අපි හැමදාම කරන්න හදන දෙයක් තමයි මේ මේ කොහොමද නවත්ත ගන්න කියන එක අපි හොඳට බලමු මේ මේ පාරවල් දෙකේ මේ පාරවල් දෙකේ තියෙනවා මේ කාම උපාදාන කාම ආශ්‍රව අභිජ්ජා කාය ගන්තය කාම ආසාව කාම ආශ්‍රව කාම ඕග රාග සල්ල ඊට පස්සේ අර රූපෝපපත්ති විඤ්ඤාප්තිය කියන එක නවත්තන්න මෙතන දේශනා කරන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නකොට දැන් අපි ඔය කරන්න පුළුවන් සාමාන්‍ය ජීවිතේදී අපි රූපය දිහා බලනකොට ඒ රූපය දිහා නොබල ඉන්න එක ඇහැ වහ ගන්න උත්සාහ කරනවා. ඇහැ වහ ගන්න උත්සාහ කරනවා මොකද මං ඇහැ පැවැත්වුවොත් මගේ තියෙන ඇතුළේ තියෙන ධර්මතා තාම සිඳිලා නැති නිසා මේ ඇහැ පැවැත්වුවොත් මට මෙන්න මේ මේ දේවල් වෙන්න පුළුවන් කියන එකේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. එතකොට රූපයට යන්න තියෙන මම තාම දක්ෂ නැහැ. මම තාම මේක මේ ප්‍රගුණ කරලා නැති නිසා මට අර බුදුහාමුදුරෝ කියන්නේ ඇස් ඇත්තේ ඇස් ඇත්තෙක් විදිහට ජීවත් වෙන්න කන් ඇත්තේ කන් නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඔන්න ඔහොම ඉන්දිය සංවරයෙන් මෙන්න මේ රූපය තුල ඒ කියන්නේ මෙතන මේ රූප කියන්නේ ශබ්ද රූප ගන්ධ රූප ජීවහා රූප මේ ඔක්කොම අයිති ඒ රූප තුල නොබැසීමට තමන්ගේ දේවල් තමන්ගේ මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන මේ ඉන්ද්‍රියන් වහගෙන ඉන්න කියන එක තමයි මේ අදහස් කරන්නේ ඉන්ද්‍රිය සංවරය නිසාම ඇත්තටම අපිට ඇති වෙන්නේ මොකද්ද මෙන්න මේ අපි මෛත්‍රිය මේ ඔක්කොම සත්‍යය මේ ඔක්කොම සත්‍යය මේ නිදුක් වෙත්තා ඒ කියන්නේ එක මවකගේ එක දරුවෙක් ඉන්න මවක් වගේ මෙන්න මේ එක දරුවෙක් ඉන්න මවක් වගේ ඒක නැත්නම් අර කියන්නේ දීගම්වා මම sorry මේ මේ දිග සත්තු කොට සත්තු එහෙම නැත්නම් ලොකු කුඩා මැදිහත් සත්තු ඒ වගේ තත්ත්ව පවා. ඒ කියන්නේ මේ එක එක විදිහට මේ ලෝකේ කොහොම ජීවත් වුණත් මේ ලෝකේ කොහොම ජීවත් වුණත් මේ දුකයි යන්නේ දුකේ දුකෙන් ඉන්න සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන ධර්මතාවට. ඒ කියන්නේ අයි මේ මෙන්න මේ ලෝකෙම තියෙන සත්‍ය දුකෙන් ඉන්න. ඒ කියන්නේ ඉපදුනා නම් දුකක් කියන අවබෝධය Tamanට එන්න එන්න මෙන්න මේ ලෝකේ සත්‍යයන්ට මේ මෛත්‍රිය කිරීම මෛත්‍රිය අප්‍රමාණව කිරීම. ඒ කියන්නේ මෙන්න මේ දිශාවලට මෙන්න මේ ඒ කියන්නේ අප්‍රමාණව කරන තමම ඉන්න තැන ඉඳන් දිගට මේව කරන එක එහෙම නැත්නම් ලෝක මේ මේ ලෝක ධාතුව ලෝක ධාතුවෙන් ඉහළ මේ හැම සත්‍යයක්ම ඉන්නේ දුකෙන් කියන අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න මෙන්න මේ අපිට මේ ප්‍රශ්න නැහැ. මේ කියන්නේ යම්කිසි කෙනෙක් අපිට ගහන්න આવොත් අපිට පරිහරණයක් කරන්න આવොත් මෙන්න මේකත් මෙන්න මේ සත්‍ය දුකෙන් ඉන්නේ එයා මම හිතන දෙයක් තමයි මෙන්න මෙහෙම හිතන්න. මේ මේක අදහසක් විතරයි කියන්නේ මේක ප්‍රායෝගිකව එක්කච්චර දුරට කරන්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ. මේ අපිට වැටහීමක් නැහැ. අපි හිතන්නේ කවුරු හරි ඇවිල්ලා ඔයාට බනිනවා කියලා. ඒ බනින පුජ්‍යලය මම කියන්නේ තමන් ආර්ය ශ්‍රාංග මාර්ගයේ ඉන්න තමන් ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් පිටට පනින්න නැතුව ඉන්න ඒ අනිත් කෙනාගෙන මෙන්න මෙහෙම හිතන්න. මෙන්න මේ මිනිස්සයා මට ඇවිල්ලා බනින්නේ මේ මිනිස්සයා පළවෙනියටම ආර්ය ශ්‍රාංක මාර්ගය ප්‍රගුණ කරන කෙනෙක් නෙවෙයි. එහෙම එහෙම ප්‍රගුණ කරන කෙනෙක් නම් මට මෙහෙම වෙන්න බයින්න කියන්නේ නැහැ. ඒ කියන්නේ සම්මා වාචාව නැහැ. ඒක තමයි පළවෙනි දේ. ආර්ය ශ්‍රාංක මාර්ගය පුරුදු කරන්නේ නැති කෙනෙක් නම් මේ මාර්ගය යන්නේ නැති කෙනෙක් නම් එයා බාලයෙක්, එයා අනුවණ කෙනෙක්. ඇයි මම මේ කියන ඒ කියන්නේ බල්ලා Taman කකුල කන්න හදනකොට අපි වැඩගත් විදිහට බල්ලාගේ කකුල කන්න යන්නේ නැතුව ඒ ගැන ද්වේෂ ඇති කරගන්න නැතුව මම ඒ වෙනුවෙන් සංස්කාර හදන්නේ නැතුව අර මම හැම වෙලෙම කියනවා වගේ මේ සංස්කාරයෙන් එයා තුන සංස්කාර හදන්න නැතුව ආපහු බැනීමක් නැතුව මම සම්මා වාචිය පවත්නවා මේක මගේ නෙවෙයි මම මේ අහන දෙයක් අහන දෙයින් දැන් තිබිලා නැන්නේ තියෙනවා අතීත අනාගත වර්තමානයට දාලා මේක හිතන්න අන්න එහෙම දේවල් මම හැම වෙලෙම හැම වෙලෙම Taman ආරෂ්ඨාංග මාර්ගයේ ඉන්නවා මං ඉන්න හදනවා මට මේ පිටින් එන දේවල් භාවනාවේ දෙන දේවල් මට මේකෙන් පිටට යන්න දෙන්න මම මේකෙන් පිටට යන්නේ නෑ නෑ නෑ බාලයාගේ වචනෙන් මම පිටට යන්නේ නැහැ ඒ කට්ටිය ඒ කට්ටිය කරගන්න දේවල් ගෙනියයි මම මෙතන ගහලා මරුවත් මම නෙමෙයි අතක් උස්සන්නේ කියන තත්ත්වයට Tamanට එන්න පුළුවන් හැකිය. මම කියන්නේ මට එන්න පුළුවන් කියන එක නෙමෙයි මේකයි වෙන්න ඕන. ඒ රහතන් වහන්සේගේ ජීවිතෙන් උදව් උපකාර ගන්න රහතන් වහන්සේගේ ජීවිතෙන් මේක ජීවිතෙන් බලන්න මට ගැහුවත් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මගේ මේ අත තෙල් ගාලා පිටිමැද්දත් මේ අත කීතක් අරන් ඇවිල්ලා කැපුවත් එයා ගැන දේශිකුයි මෙයා ගැන ආසාවකුයි මට ඒ කියන්නේ මේ ලෙන්ගතු බවකුයි ඇති වෙන්නේ නැහැ කියන தත්ත්වයට අපි ජීවිතේ ගෙනියන හැම වෙලේම බුදුහාමුදුරුවෝ කියන්නේ අර බ්‍රාහ්මණය වෙන්නේ වසලය වෙන්නේ කරන ක්‍රියාව අනුව ඒ කරන ක්‍රියාව වැරදි එකක් නම් අපි ඒ ඔස්සේ ගිහිල්ලා අපි සංස්කාර හදාගන්න නැතුව අපි එතනින්ම නැවතිලා මේ බාලයෙක් මේ කොච්චර ඇඳන් හිටියත් කොච්චර ටයිකෝඩ් දාන් හිටියත් කොච්චර උගත් කිව්වත් කොච්චර ડોක්ටරේට් දාන් හිටියත් මේ මිනිස්සයා මේ බාල වැඩක් කරන්නේ ආරෂ්ඨාංග මාර්ගයට මේ පැටහැනි දෙයක් කරන්නේ ඇයි ඒ වගේ බාල මට්ටමකට ගිහිල්ලා තියෙන මිනිස්සෙක් එක්ක මම ඈඳිලා මගේ ආරස්ථාංක මාර්ගය කඩාකප්පල් කරගන්න කියන දේ හොඳට හිතලා බලන්න මට මේක වටිනවද මම මේ මිනිස්සෙක් එක්ක හැපෙන්න ගිහිල්ලා මම නේද මේ මේ මේක මේ මගේ සංසාරේ දික් කරගන්නේ මම අනුන්ගේ දෙයක් අරගෙන මගේ කියලා අරගෙන මට කියනවා මට කරනවා මට මේ මම මේ මෙච්චර මේ පින්දහන් රකින්න කෙනාට නේද මේක වෙන්නේ කියලා මමක් අරගෙන තියෙනවා ඔතනම නිත්‍යයි සැපයි ආත්මයි කියලා අරගෙන තියනව නේද මම මේ අනිත්‍ය දුක්ඛ ආත්ම වඩන කෙනෙක් නේද කියන එක හොඳට හිතට ගන්න. අන්න මෙන්න මේ වගේ ආරස්ථානික මාර්ගයේ මම යනවා ආරස්ථානික මාර්ගයේ මම පුරනවා මම නැතිරින්නේ ආරස්ථානික මාර්ගයෙන් මම ජීවිතේ පවත්න්නේ ආරස්ථානික මාර්ගයෙන් මම ජීවිතය තුළ දේවල් දිහා බලන්නේ ආරස්ථානික මාර්ගය තුල කියන දේ වගේ හිතන්න බොහෝම උපකාර වෙනවා මේ බාලයන්ගේ වචන වලින් බාලයන්ගේ වචන වලින් බාලයන් කරන ක්‍රියාවලින් මම සැලෙන්නේ නෑ මම මේ දේ මම අතාරිනවා මට මට මේ ජීවිතයේ අවුරුදු 20ක් ගෙවන්න වෙයි මම කොච්චර දුකක් ඇති වුණත් මේ කියන දේ නිසා මගේ දේපල නැති වෙයි මගේ මේව නැති වෙයි මගේ අරව නැති වෙයි මට උනම් අවුරුදු 20ක් දුක් විඳින්න වෙයි අවුරුදු 25ක් දුක් විඳින්න වෙයි හැබැයි මම මේකට සංස්කාර ඇති කරගෙන මම මේ දේට රියැක්ට් කළා මම මේ දේෙන් මොනවා හරි යම් කිසි සංස්කාරයක් හදනවා නම් තිරිසං අපාය තිරිසං ලෝකේ සතර අපාය මට යන්න සිදු වෙනවා ඒවා කල්ප ගණන් ජීවත් වෙන්න වෙනවා කියන එක හොඳට මතක තියාගන්න මං හිතන්නේ ඒකම තමයි අපි කරන්න ඕන මේ ආරෂ්ඨාංක මාර්ගය ආරෂ්ඨාංක මාර්ගයක් විදිහට අනේ අපේ මේ තථාගතයන් වහන්සේ අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ අපිට මේ මහා කරුණාවෙන් දේශනා කරපු මේ ධර්මයේ තියෙන වෙලේ මේ ධර්මයේ තව තවත් මේ පස්සට යන නොදී මම මේ ආවස්ථාංක මාර්ගයේම හැසිරෙනව මොන මොන පරදරාව මට කන්න නැති වුණත් මට බොන්න නැති වුණත් මම මේකේ කරගෙන ඉන්න මම තවත් සංස්කාරයක් හදන්නේ නැහැ කියන එක මේ අදිස්ථාන කරගන්න ඕක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ කියන මටවත් කරන්න මට නෙවෙයි මං හිතන්නේ ගොඩාක් දියුණු වෙච්ච කට්ටියට ඕක කරන්න බැරි දෙයක් ඒක නිසා මෙන්න මේකයි අපි හැම වෙලේම ටාගට් එකක් තියාගන්න ඕන මට මෙන්න මෙතෙන්ටයි යන්න ඕන කියන එක. මම මෙන්න මේකයි ඇචීව් කරන්න ඕන කියන එකේ ටාගට් එක තියාගන්න කවදක හරි ඒ දේවල් Tamanට ලැබෙන්න මේ Tamanට හේතුන් සකස් කරගන්න පුළුවන්භාවය ලැබෙවි. මම හිතන්නේ අපේ දැන් 10යි 5යි මගේ වෙලාව. ඒ කියන්නේ මේ ධර්ම සාකච්ඡාව පැය දෙකකට වැඩි කරලා තියෙනවා. මම මම ආරාධනා කරන්නම් චන්ද්‍රා දිසානායක මහත්මියට මේ කාටත් පින් දීලා මේ ධර්ම දේශනාව අවසන් කරන්න කියලා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. ඒ වගේම මේ අපි ලබන සතියේදී මේ මේක ගැන පොඩ්ඩක් ටච් කරලා ඉවර වෙලා මේ අනිත් අගති දෙක ගැනත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා හැමෝටම සම්මා සම්බුදු සරණයි සස්ස හොඳයි චන්දජසන් මහත්මයා මෙන්න කලින් මම වචනයක් කියන්නම් අපි ලබන සතියේට බයෙන් අගතියට යෑම ගැන පමණක් සීමා කරගමුද? මට හිතුණා අද අද අපි දෙකක් කතා කරපු නිසා මේ එකකට සමානලාට ફોකස් වීම සමානලාට අඩු වෙනවා. හුඟක් අර බොහොම වැදගත් කරන ගොඩක් වලට සමන් දෙන්න වාසනාව ලැබුණාද? නිහිර හිටපු නිසා බොහොම අවධානයෙන් ඉතින් බොහොම පින් හැමදෙනාට මේකට. ඉතින් අපි ලබන සතියේදී බයෙන් අගතියට යෑම අරගෙන ඒ ඔස්සේ දිගටම කතා කරමු අපි ලබන සතියේ වැඩිපුරම උනන්දු වෙමු අවධානය තියාගන්න බය කියන කාරණාවටම හිතට බය අනිත් දේවල් තියෙන බව ඇත්ත දැන් අපි දුක ගැන දන්නවා දුකට හැපෙන දුක ගැන දන්නේ නැහැ නමුත් මම කිව්වේ අපි අද කතා මේ අපි සාකච්ඡා කරද්දී තමයි අපි ධර්මයේ බොහෝ බහුතර පුළුල් දේවල් වලට යොමු වෙනවා පුළුල් දේවල් කතා වෙනවා චුට්ටක් කර පෙනට්‍රේට් කරගෙන යන්න බලමු ලබන සතියේ බය බය මේ බය කියන දේ මේ අපිට තියෙනවද කියන කාරණාව. බය කියන දේ තියෙනවද? තියෙනවනම් මොන මොනවා හින්දාද බය ඇති වෙන්නේ? ඒ බයෙන් අපි අගතියකට යනවා නම් ඒ දේ කොහොමද සිද්ධ වෙන්නේ? මේ බය කියන සම්බන්ධ වූ අනිත් ධර්මතා මොනවද? කියන කාරණාව. ඒ ධර්මතා මොනවද? එතකොට ඒ විදිහට මේ අපි පොඩ්ඩක් කතා කරමු ඒ මේ කාරණා පිළිබඳ ලබන සතියේදී. ඉතින් එහෙනම් සඳහන් මහත්මිය යොමු වෙලා අද දවසේදී සාකච්ඡාව නිමා කරමු. පෙරවන් සර්ණයි දලුවත් මහත්මයා සුදු සියලු දෙනාටම මේ අද දවසේදී පැය දෙකකට ටිකක් වෙන සාකච්ඡාව කරා. ඉතින් බොහොම පින් හැමදෙනාම බොහොම මේ කියන්නේ ධර්ම දානේ තමයි උතුම් දානේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි දැන් මේ වෙලාවේ කරේ. ඉතින් ඒයින් රැස් කරගත්ත යම් කුසල සම්භාරයක් ඇත්තම් කවුරුත් සතුටින් ඒ කුසල අනුමෝදන් කරගන්න. ඒ වගේම අද අපි මම නම් දැන් රෝගී කියලා කියන්නේ නිරෝගීව සිටින දලුවත් මහත්මයා කියලා කියන්නේ. මම පොසිටිව්ලි කතා කරන්නේ. දලුවත් මහත්මයා ඇතුළු අනෙක් අපි සෑම නිරෝගීව සිටින සෑම දෙනාටම අපිට පෙරවන් සරණයි මේ කරගත්තා වූ සියලු කුසල් සියලු දෙවියෝ අනුමෝදන් වේවා සම්තා සත්‍යයෙන් දෙව්මාතුය ගුරුවරු ඇතුළු සම්තා සත්‍යයෙන් ඒත්ත් මේ පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වුණා වූ දෙවියෝ අප සියලු දෙනාම දලුවත් මහත්මයා ඇතුළු අපේ මේ මාදව මහත්මයා ඇතුළු සියලු දෙනාටම හැම දෙනාගේම නම් කියන්න බෑ නමුත් සියලු දෙනාම මේට ඇතුළත් මේ සියලු දෙනාටම පතක්ම වෙන්න කියලා හිතන පතන හැම දෙයක්ම ඒ ආකාරයෙන් යහපත් දේවල් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද මේ නරක වැඩක් නෙමෙයි කරේ දැන් මේ වෙලාවේ මේ පැය දෙකක් විතර ඉඳගෙන හිටන් මේ ධර්ම සාකච්ඡාවට කන් දුන්නේ මොනවා හරි කතා කරේ Tamanට දන්න ප්‍රමාණය ඒ බොහොම වැදගත් විශාල කුසල කර්මයක් මේක අපි නිකන් සමහරක් වෙලාවට කියලා හිතන්නත් පුළුවන්. එහෙම නෙමෙයි. මේ වෙලාවේ අපිට ද්වේෂ සහගත සිත් ඇති උනේ නැහැ. කම අකුසල කය අපි බේරිලා නෑ මේ වෙලාවට හිතේ සමහරක් වෙලාවට හිතෙන් ඉතින් ඔය කතා කරනකොට එක එක දේවල් හිතන්නත් පුළුවන්. නමුත් කයයි වචනයයි දෙක හැසිරෙන්නේ. මම කුසල් දෙක කියන්නේ නීතිය කඩන නීතිය උල්ලංඝනය වෙන අවස්ථා දෙකක් තමයි මේ දෙක. එතකොට බලන්න සහනයක් තියෙනවානේ. ලොකු කුසලයක් ඒක. අපි අපි ලොකු සීලයක් මෙතන ආරක්ෂා වෙලා තියෙනවා. ඕකට හොඳම උදාහරණ තියෙනවා මේ අපේ උදේහිතේගම ස්වාමීන් වහන්සේගේ දේශනා අහනවා නම් මේ ඔය පැය දෙක හරි ඔය වෙලාවෙ වැඩක් නොකර ගෙදර හිටියා නම් එක්ක ටෙලිෆෝන් එකේ එක්ක කම්පියුටර් එකේ එහෙම නැත්නම් ටීවී එකේ එහෙම නැත්නම් අල්ලපු ගෙදෙට්ට වැටට කකුල ගහගෙන මේ මොනවා හරි බොරු දේවල් කතා කර කර ඉන්නවා කියලා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉතින් ඒකේ සත්‍යයක් තියෙනවා. ඒ පැය දෙකක් නිකන් ඉන්නත් බෑනේ. ඉතින් දැන් මෙතන වටිනා දෙයක් කරේ හැම දිනම එකතු වුණා. Tamanta දන්න දන්න ප්‍රමාණය වැරදුනට කමන්නේ මම අර පන්ති ළමයින්ට නිතරම කියන්නේ we all make mistakes never mind කියලා ඊට මම ඒගොල්ලන්ට කියන්නේ කතා කරන්නේ. ඒකට කමන්නේ අපි දැන් ලොකු පින්කමක් කරගත්තා. අන්න ඒක සන්තෝෂයෙන් පිළිගන්න, සන්තෝෂයෙන් හිතාගන්න අපි ලොකු කුසලයක් කරා කියලා හැමදෙනාම එක හිතින් හිතාගන්න. ඒකල හැමදෙනාම හැමදෙනාටම ප්‍රාර්ථනා කරන්න යහපතක්ම වේවා කියලා සියලු ලෝක සත්‍යයටම යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනකොට ඒක ඒකට මෛත්‍රිය මුගාන් දුරට පැතිරෙනවා. ඒ විදිහට හිතන්නේ හිත හරි සැහැල්ලු වෙනවා. බලන්න මේ සැහැල්ලු සිතින් නිදාගන්න යන්න. ඔය හිින පේනේ වෝ වැඩ කරන එක ඔක්කොම පැත්තකට අහකට යනවා. ඔව්ව හිත හිත නින්දට යන්න එපා. මේ කරපු දෙයම හිතට ගන්න. දැන් දවල්ද රැද කියලාත් මම දන්නේ මට නම් රෑ 10යි 11යි වෙලාව. මේ වෙලාව. මේ අයිනවත වාරයක් කියන්න රැස් කරා වූ සියලු කුසල් සියලු දෙවියෝ අනුමෝදන් වී යේසු දෙවියන්ගේ දිව්‍ය සම්පත් වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනා කරන ආකාරයට ඒ ඇත්තු නිවන් අවබෝධ කරගනිත්වා. ඒ වගේම මේ අසා සිටි මේ සහභාගී වෙච්චි මේ සහභාගී වීමට අපිට උපකාර කරන්නා වූ දලුවත් මහත්මයාත් මේ ධර්මයේ කියා දෙන්නා වූ මාදව මහත්මයාත් මේක සම්බන්ධ වෙන අනිත් සියලුම මහත්ම මහත්මිය නැතුව සියලු දෙනාටම හිතන පතන තේරම යහපත් දේවල් ඉෂ්ට සිද්ධ වේවා ඒ වගේම ඒ අත්ංගේ නමින් නැසීමේ පරිලෝකයේ යම්තරම ඥාන මිත්‍රාදීන් නැද්ද තවත් පින් බලාපොරොත්තු යම් තාක් සත්වයන් ඒ අතුමින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත් වේවා ප්‍රාර්ථනා මේකින් නිවන් අවබෝධ කරගනිවා කියලා සාදුකාර දෙල සාදු සාදු කියන්නේ ඒවා ඒ විදිහටම සිද්ධ වෙනවා ඒක සත්‍යයි මේක ධර්මයේ කියන හැටි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සතරවන් සම්මහෙන්දරට සාදු සාදු පෙරවන් සක්මයි Thanks.